අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊ වගේම අපි ලිඛිත ප්‍රශ්න නිසසිවාරය ආරම්භ කරමු. දැන්ට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරමින් සැසිවාරය ආරම්භ කරන විදිහට අපි නන්දසිලිගෙන් ඉල්ලා සිටිමු. Thank you. අවසර ස්වාමින්වහන්ස අද ප්‍රශ්න තියෙනවා 30ක් 31ක් ඒකෙන් ප්‍රශ්න 20කුත් ඊයේ දේශනාවට අදාළ ප්‍රශ්නිකුත් පමණක් තෝරගත්තා. ඉතුරු ප්‍රශ්න 10 හෙට ඉදිරිපත් කරන්න තෝරගත්තා. ඒවයි පොඩි අඩුපාඩු තියෙනේම සකස් කරනවා. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරියංක භාවනාව ඊයට වඩා හොඳින් සිදු වුණායයි සිතමි. ඊයේ නිදිමත දැනින. මම දැන් මෙතන යයි මෙනෙහි කර ටික වේලාවක් හුස්ම රැල්ල උදරයෙන් ඉන්පසු නාසිකාග්‍රේ හොඳින් වැටහුණි. දිගටම නාසිකාග්‍රේ හුස්ම රැල්ල පවත්වා ගැනීමට පුළුවන් විය. සබ්දහා සිතුවිලි අතර සිත අවසානයේදී හුස්ම වැටෙන බව දැනුණත් නැතත් වැටහුණේ නැත. සිතුවිලි ඊටමත් ලාමක බවක් වැටහුණු අතර ශරීරයේ අනිකුත් අංග ගැන නොවැටහුණත් ශරීරයට ඊටම සැහැල්ලු බවක් දැනුනි. මේ தત્ත්වය විනාඩි 10ක් 15ක් පවත්වා ගැනීමට පුළුවන් විය. ඉදිරියට යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා. මේක ඇත්තටම අර අපි අර සාකච්ඡා කරපු විදිහට ශ්‍රද්ධාව මුල්ලචාම ඔය වගේ අපිට මොන දේ තියුණත් අපිට දීතිරේ බලන්න පුළුවන් සතිය පවතින ගතියක් තියෙනවා. මේකට ප්‍රඥාව මුසු කරන්න පුළුවන්. ඒතකොට තාම මේක පණේනවා. ඒ තමයි මේ වැටහෙන අරමුණ ආස්වාස් ප්‍රසආසෝ පිම්බීම ඇකිලිම සටහන් ආකාර විස්තර බලන්නේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව වැටහෙන්නේ මොකෙන්ද කියලා ආબોධ කරන එක ප්‍රඥාවට ගතිකයි. ඒ නිසා මේ තොරතුරු මේ මේ වார்த்தාවේ නෑ වார்த்தාව හොඳයි. මම උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන් කරලා තියෙනවා. නමුත් අර ප්‍රඥාවට අදාළ කොටස් ටික මූණ දීලා ඉන්න අරමුණේ සටහන් ආකාර බලන එක මේකට එකතු කරන්න තවත් පිම්මක් පයින්න පුළුවන්. තෙරුවන් සරණයි. ගරුනායක ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව වඩන කෙනෙක්මි. සෑහෙන වේලාවක් සතිමත්ව සිටිය හැකි අතර සමහර දිනවලදී කිසිවක්ම නොදෙන තත්වයටදපත් වේ. පසුගිය වසර එකහමාරක පමණ කාලය තුලදී නිරතුරුවම මගේ දකුණු කන භාවනා කාලය පුරාම ඊටමත් අපහසු ලෙස තදවීම හා කනට ඇබයක් තද කරනවා මෙන් දැනින දැනීම සිදුවිය. එම தත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම නැතිව ගොස් දැන් භාවනා කරන විටදී වම් කන තුලින් පෙන පිටු ගොඩක් බිඳි බිනී යනවා වැනි සියුම් හඬක් දැනේ. මෙම தත්ත්වය ඔබ වහන්සේගෙන් මෙම தත්ත්වය ගැන ඔබ වහන්සේගේ කාර්නික උපදෙස් සඳහා ඉදිරිපත් කරමි. ඔබ වහන්සේ අප සියලු දෙනා සසරින් මුදවාලීම සඳහා ගන්නා ඉමහත් වූ වෙහෙස මහා පුණ්‍ය කර්මයක් වී මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට හේතු වාසනා වේවායි පතමි. මේක අර පස්සේ සඳහන් කළ තියෙන කණේ එක්කෝ තද වෙන ගතිය නැත්තම් ඒ නැපෙන පුරණ ගතිය වගේ මේවා Tamanට මම දැන් මෙතන ඉන්නවා මම සතිමත් මගේ හිත කයට ඇවිල්ලා කියලා කියන්න හේතුපාදක වෙනවනම් හේතු කරුණු හැන්න යන්න එපා මේක වාසියට ගන්න සත්‍යයට අරමුණක් කරගන්න. බාධාවක් නම් හිරිහැරයක් නම් අරියාදුවක් නම් විතරයි අපි මේක ප්‍රශ්න කළ යුත්තේ මේක සාකච්ඡාවට ලක් කළ යුත්තේ. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න සාකච්ඡාවට ලං කිරී ලක් කිරීම එක නැත්නම් ලක්කල නොකල යුතු ප්‍රශ්න ලක් කිරීම ප්‍රපංච කිරීමක් විතරයි. ඒක නිසා බලන්න මේක Tamanට සතිය පිහිටන බවට ලකුණක් නම් ඒකත් ජයසිරි මංගලම් කියලා ඒකත් අරගෙන යනවා මිසක් ඇයි මේ කාවේ කියලා අහන්න යන්න එපා. ඉතින් ඒක තමයි හුඟක් වෙලාවට අර ආධුනික යෝගාවචරයට ඇති වෙන සැකේ ඒකිට සද්ධාවේ අඩුකමක් මෙතන වෙන්නන්නේ. ඒ නිසා හොඳට බලන්න මේ කණේ ඒ දැනෙන එක මම දැන් මෙතන කියන එකට සාක්ෂියක්ද අරමුණක්ද නිමිත්තක්ද සිත එළඹ සිටීමේ කාරණාවක්ද එහෙම නැත්නම් අරියාදුවක්ද කියලා අරියාදුවක් නෙවෙයි නම් ඒක වාසියට අරගෙන යන්නේක තමයි දෙන්න තියෙන උත්තරේ. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන අවස්ථාවේදී පාදයේ ඔසවන බවත් පාදයේ ඉදිරියට යන බවත් පාදයේ තබන බවත් වැටහි. වැලි මළුවේදී පාදයේ තබන විට පොළවේ තද බවත් පාදයේ පොළව හොඳින් ස්පර්ශ වන බවත් දැනේ. සක්මන් භාවනාවේදී පියවර 20ක් පමණ සිහියෙන් ගමන් කළ හැක. සමහර අවස්ථාවලදී පියවර 10ක් පමණ ගමන් කළ හැක. පරිසරයේ සතුන්ගේ හඬ මිනිස් හඬ වැනි දේ ඇසුණත් සක්මන් භාවනාවේ අරමුණ අරමුණට ඉක්මනින් ගත හැකිය. සක්මන් භාවනාව පැය භාගයක් පමණ සිහියෙන් කරන අවස්ථාවල නිදිමත ගතිය දැනේ. ඒ අවස්ථාවලදී සක්මන් භාවනාව නතර කරන ලදී. නිදිමත නැති කිරීම සඳහා කුමක් කළ යුතුද? සක්මන් භාවනාවෙහිම සිත පිහිටුවා සක්මන් කරන අවස්ථාවලදී වම දකුණ කීමට බැරි තරම් පාදයේ ඉදිරියට ගමන් කරයි. එවිට මායේ ගමන් කරන ඉරියව්ව බලමින් සක්මන් කරනවා. එය නිවැරදිද? සමහර අවස්ථාවල විසිවෙන ගතියක්ද දැනේ. ඔබ වහන්සේට කැමැති බෝධියකින් නිවන් අවබෝධ කරගන්න වාසනාව ලැබීවා. ත්‍රිවන් සරණයි. නිජමත පිළිබඳව අපි මම හිතන්නේ තුන් සැරයක් විතර වගේ ප්‍රශ්න තුන හතර සාකච්ඡා කරා. ඒක නිසා ඒක මේකේ ලියලා තියෙන විදිහට පාලනිකින්තරෝ එහෙම විසිවෙන්න හදන ගතිය නිදිමත ගතිය බොහෝ විට එකම தત્ත්වයේ යවනිකා කීපයක් විතරයි. උකට ලෑස්තිලා යන්න ඒ වෙලාවේ සපරියන්කේ සක්මන් නතර කරන එක නෙමෙයි කරන්න ඕනේ. මේ බව ලෑස්තිලා ගිහිල්ලා අර නිදිමත අනිද්වයි කියලා. මෙනෙහි කිරීමත් එක පැත්තකින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් උපරීම උග්‍ර විදියට එනවනම් විනාඩියක් දෙකක් විතර පොඩ්ඩක් වාඩි වෙලා බලාගෙන ඉන්න කියනවා සාමාන්‍ය එක සඳහා සක්මණ කෙලවර ආසනයක් සකස් කරන්න කියලා තියෙනවා සක්මන් වල සම්ප්‍රදායන කුල සක්මන් වල හැම තැනකදී නම් ඒක නෑ පොඩ්ඩක් වාඩි වෙලා බලන්න සක්මන නතර කරන්නේ විනාඩි දෙකක් විතර වාඩි වෙලා ඉඳලා ආයෙ සක්මන්ට කොහොමද මේක සක්මනේදීම හරහා ආයතු අවස්ථාවක් මිසක් එතකොට මේ සක්මන් ඉරියව වෙනස් කරලා මේ පරියන්ක ඉරියවට මාරු කරන්න යනවට වැඩිය හොඳයි මේක හරහා යන්න බලන්න හරහා යනකොට තේරුම් ගනී දවසක අර ඉස්සලා කෙනාගේ අර කණේ අමාරුව කිව්වා වගේ මේ භාවනාවේ එක පියවරක් එක ඉදිරි පියවරක් තමයි මගේ පාලනයක් කරගන්න බැරි තත්ත්වේ. අන්න ඒක තියෙද්දි සතිය පවත්නවා කියන එක තමයි එහෙම නැත්නම් ඒකට අනුව ඉරියව් වෙනස් කරලා සක්මණෙන් පරියන්කට යනට වඩා මේක තියෙද්දිම සක්මණ දිගට කරගෙන යනකොට තමයි Tamanට තේරෙන්න පටන් අරගන්නේ මේ නිදිමත භාවනාවේ ප්‍රතිඵලයක් කියලා. භාවනා නිසා එන එකක්. එනතු භාවනට අරියාදුවක් නෙවෙයි. අන්න ඒක ඒ කියන්නේ අපේ සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් මෙවැනි දේවල් අපේක්ෂා කරගෙන යන්න අපරිමේට අමාරුනොත් තමයි විනාඩි අධයක් විතර වාඩි වෙලා ඉඳලා ආයශරයක් සක්මණටම යන්න ඕනේ පරියන්කෙත් නෙවෙයි යන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ කලක සිට මීතිරිගල සෙනසුනේ භාවනාවට සම්බන්ධ වී උපදේශ පරිදි ආනාපාන සතිය වැඩ වැඩූ කෙනෙක්මි. මාස 6ක පමණ සිට කයේ චලනය අධ්‍යක නිතරම එයට හිත පවත්වමි. නිදියන විට මුළු කයම චලනය වෙමින් පවතී. හිඳ ගන්නා විටම ආනාපානයට නොගොස් කයේ චංචල වලටම හිතයයි. ඒ දෙස බලා හිඳිමි. ශරීරයේ කොතනින් ඒ චංචල තිබෙනවා කීමට නොහැක. සති කීපයකට පළමු ඒ චංචල හිසේ සිට පාද දක්වා එකම ශක්තියක් ලෙස දැනුනි. කීප විටක්ම එසේ වුනි. මේ தත්ත්වය ගැන ඔබ වහන්සේගෙන් කාරුණික උපදේශයක් ලැබේවායි බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු පිහිටයි. මේක චංචල බව ඇත්තටම හැම වෙලාවෙම ඕනම කෙනෙක් ඇඟේ තියෙනවා. ඉතින් අපි අර එක එක දේවල් වලට චේතනා යොමු කරගෙන ඉන්න නිසා ඒකට හිත යන්නේත් නැහැ ගියත් ටිකක් චකිතයක් වෙනවා බයක් වෙනවා ඒ නිසා අපි මේ චංචල වලට වැඩිය වෙන වෙන දේවල් බලමු කෙසේ නමුත් මේ චංචල වලට සාදර වෙලා ඇස් දෙක වහගෙන බලාන හිටියොත් මේ චංචල වල මේ මම මේ මම නොවේ කියන සීමාව නැහැ ඒක නිකන් වලාකුලක් වගේ පේන තියෙනවා ඒක බොහොම පැතිරෙන සුළුයි එතකොට කොච්චරක් දුරට යනකම් මේක මගේ චංචලද කොතනින් එහාට මගේ නොවන චංචල කම්පද නැහැ මුළු ලෝකෙම චංචල කම්පන. Tamanට තේරෙනවා මේන්න මේ ටික වගේ කියලා. ඒක හැබැයි අර සීමාවක් මරියාදාවක් ප්‍රමාණයක් නැතුව පේන්න පටන් ගන්න. ඉතින් මේකට හරිය බයයි. දැහත් දෙක රැලිනොට අපි දන්නවනේ මම කියන්නේ මේ ටික කියලා. ඒකෙන් තමයි අපි අඳුරගන්නේ. අර චංචල කම්පන වලට ගියාට පස්සේ ඒක ඇද්දක වහගෙන ඉඳලා බලහිටෝ පේන්නේ නැහැ. චංචල කම්බල පේනවා සීමා පේන්නේ. ඉතින් ඒක අර ආත්ම දෘෂ්ටි ඉන්න කෙනාට ලොකු අභියෝගයක්. කුමරු කුමරි සැප විඳපු කෙනාට ලොකු තර්ජනයක්. ඉතින් නිසා අපිට මේ චංචල කම්පන අභිරමණය කරන්න දන්නේ චංචල කම්පන වලට ප්‍රමෝද වෙන්න දන්නේ චංචල කම්පන වලට සාදර වෙන්න හැටි දන්නේ සාදර වෙලා බලන්න ඕක භාවනාවෙන් ආපේ ගන්න නෙවෙයි ඕනම වෙලාවක තියෙන ඕකට වෛර කරන නිසා අපි අනිච්චංචල කම්පනත් එක්ක ඇසුරු කර කර ඉන්නවා මේක මේ මුස්පේන්තුවක් විදිහට සලකනවා. කාලකන්නිකමක් විදිහට සලකනවා. පුස්කාච්ච දෙයක් විදිහට සලකනවා. නොදකින්න පතන් කියේ. ඉතින් ඒ වෙනකොට ඒකට සාදර වෙලා බලන්න. එතකොට තමයි gedara ආවට පස්සේ නන්නත්තර වෙච්ච හිත gedara ආවට පස්සේ ওই කම්පන චංචල තමයි අපිට ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න තියෙන දේ. gedara ආපු බවට. ඉතින් අපි ඒකට පුදුම වෛරයක් තියෙන මුළු සංසාරේ පුරා. ඉතින් ඒ නිසා අපි ඒක පොඩ්ඩක් වෙනස් කරලා බලනවා. ඒ චංචල කම්පන වලට සාදර වෙන්න බලලා මේ සමහරට පොඩි ළමයි ඒගොල්ලන් භාවනා කරන්න ගියාම ඒගොල්ලෝ කියනවා මට ආනපන ඇහුවෙන්නේ නැහැ. පිම්බිම හැකිලි මොකුත් නැහැ. මම ඉන්නේ දැන් කියලා දාන්න. කොහොමද දන්නේ කියලා අපම මේ කම්පන චංචල ගැත්තේ. ඒකට හරි බලනකොට ඊළම ගියාත්මේ භාවනා කරලා ඉවිල්ලා කෙරුවා වගේ. බලනකොට පොඩි මිනිස්සු වැඩි මහලියටත් ඒක තේරෙනවා වැඩි මහලු අයකට වෛර කරනවා. ඒකට හරීම පාළු ගතියක් තියෙන. හරි මුස්පේන්තු ගතියක් තියෙන්නේ. ඉතින් ඒක තමයි කෙලස් කියන්නේ. මේකට සාදර මේකට ප්‍රමෝද මේකට එළඹ වාසය කරන්න. මේකට එන්න අනික් සියලු පව් අතාරින්න ඕන කියලා හිතන. සියලුම පව් අතාරිනකොට ඔතෙන්ට එනවා. හැබැයි මේකේ පිනක් තේරෙන්නේ නැහැ. මේකේ මේ අයිස්ක්‍රීම් චොක්ලට් පකඩ වගේ මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා කට්ටියට ඕනලා තියෙන අයිස්ක්‍රීම්, චොක්ලට්, පකඩ, පපඩම් ඒව මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේකට සාදර වීම තමයි මේ වටවලල්ලේ ගිහිල්ලා මම මේ කියන්නේ. සාදර වෙලා බලන්න. එතකොට මම කියා ගන්න දෙයක් නැහැ. ඒක ඔක්කොම නිකන් හැඳි ගෑවිච්ච ගතියක්, ගොජයක්, සන්තතියක්, නිකන් ෆ්ලක්ස් එකක් වෙයි. ඉතින් ඒකත් එක්ක ඉන්න තාක්කල් කෙලස් නැහැ කියලා විතරක් මතක තියාගන්න. ගෞරවනීය ස්වාමින්වහන්ස අවසරයි දෙපා නමදිමි. ස්වාමින් වහන්ස හුස්ම රැල්ල නොදෙනී ගිය විට අරමුණක් නැතිව කය දෙස බලා සිටින මාහට නිින්දෙන් කඩා වැටෙනසේ කය වේගයෙන් පහළට කඩා වැටෙන වැටෙනු දැක්කෙමි. මම ගැස්සී නැවත කයට සිත යොදා සිටින විට නැවතද ඒ සිද්ධියම සිදුවිය. නිින්ද ගොස් තිබුණේ නැත. පිටුපසින් තල්ලු කරන ලෙස කඩා වැටීම වේගයෙන් සිදුවේ. මෙය බොහෝ විට අත්දැක්කෙමි. උපදේශ පතමි. ගෞරවයෙන් සක්මනේදී පැය භාගයක් පමණ සක්මන් කළ පසු ඇඟේ උණුසුම් ගතියක් මූණේ හිරිවැටීමක් සිදු විය. ඇසිපිය වේගයෙන් චලනය විය. හුස්මද දැනෙන්නට විය. එවිට පරයන්කට යා යුතුයද තව දුරටත් සක්මනේ සිටිය යුතුයදයි පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ දෙකේදිම කරන්න තියෙන්නේ මේක හරහා යන්න ඕනේ. කොයි වෙලාවක හරි අපි අර ඉස්සල ප්‍රශ්නේ තියෙන විදිහට කම්පන චංචල වලට යනවා. කෙලිම පටන් ගන්නවා ආනාපානෙට ගිහිල්ලා ආනාපානෙ සංසිඳුණාට පස්සේ ඔතන බැලුවොත් පේනවා ආනාපානෙ සංසිඳුණාට දැන් හිත පණ තියෙන බවට මොකද්දෝ කම්පන චංචලයක් පේනවා. ඉතින් ඒකට බයක් තියෙනෝනේ අපේ. ඒකට අපි හිතන්නේ මේ භූතයක් ගහලා එහෙම නැත්නම් පාළු වෙලා නැත්නම් රහෙන් එලවලා දාලා කොන් වෙලා වගේ කියලානේ. ඉතින් ඒ නිසා ඒකේ ඉන්නකම් අපි ඉන්නේ නිකන් කටුගෙයක ඉන්නවා. කටුගෙය කියලා කොළඹ තියෙන කටුගෙය නෙමෙයි කටු කොහලක ඉන්නවා. ඉතින් එතකොට ඒක නැගිටිනකොට ගැස්සිලා නැගිටිනවා. කොයිලා හරි මේකට සාදර වුණොත් හුඟක් වෙලාට ඔය ගැස්සීම කම්පන ගතිය අඩුයි. නමුත් කමක් නැහැ. ඒක හුරු කරගන්නේ මෙහෙම තමයි. බලන්න කම්පන චංචලයෙන් නැගිටිනකොට ගැස්සිලා නිින්දෙන් කඩාන වැටෙනා වගේ නැගිටිනකොට නැගිටින්නේ අරමුණටද නැත්නම් තමන්ගේ ඉරියව්වටද නැත්නම් වෙන නන්නත්තර දෙයකටද කියලා පරීක්ෂා කරන්න. ඒ පරීක්ෂා කිරීමේදී කාරණා තුන තමයි මම ඊයේ මතක් කරේ. නැවත අරමුණට එනවද? දෙක අරමුණට එනකොට දැන් ඉස්සෙල්ලා ආනපන්න නැතුනේ තිබුණේ. කයත් නැතුනේ තිබුණේ. ආයෙත් ඒක කැළඹිලා ඇවිසිලා ආද නැත්තම් සාදරව අරමුණට එන්න පුළුවන් කියලා බලන්න. තුන මයිලක පශ්චාත්තාවයක් තියෙනවා. පැකිලීමක් අනේමයි හිත කැඩනවා කියලා පශ්චාත්තාපයක් තියෙනවද කියලා බලන්න. එතකොට අරමුණට එන්න පුළුවන් නම් අරමුණත් කලබල වෙලා නැතුව තියෙනවා පශ්චාත්තාපයක් නැත්තම් නිින්ද ගිහිල්ලා නැහැ. සක්මන් කරනකොටත් ওই වාගේ දෙයක් වෙනවා ඉබේ අනායාසයෙන් සක්මනේ වෙනකොට. ඊට ඉස්සෙල්ලා තමයි පොඩ්ඩක් ওই නිදිමත වගේ ගතියක් එන්නේ. ඊට පස්සේ අනායාසයෙන් යන්න ගියාට පස්සේ මේක නිකන් මේ කලින් වයින් කරපු බොනික්ෙක් වගේ එහාට මෙහාට යන්න පටන් ගන්නවා. ඉතින් ඒක දිහා බලාගෙන හිටියොත් තමයි අපිට තේරෙන්න පටන් ගන්නෙ. පරියංකේදී නම් ඇස් දෙක වහගත්ත නිසා ආපු හොල්මනක් කියලා හිතෙනවා. නමුත් සක්මනේදී ඇස් දෙක වහගන්නේ සචේතනිකව ඇවිදිනකොටත් යන්ත්‍රයේ විසින් මේක කරලා දෙන්න පටන් ගත්තට පස්සේ මේ බලාන ඉන්න මම අනවශ්‍ය කෙනෙක් බවටපත් වෙනවා. මම නැතුණාට වැඩි ලස්සනට යනවා. ඒකට මම යගේ තියෙන අකමැත්ත තමයි පාලනය කරගන්න බැරුව වගේ නිදිමත වගේ එහෙම පැද්දෙන්න වගේ පටන් ගන්නවා මේක හොඳට හරහා යන්න. ඉරියව මාරු කෙරුවොත් අපිට මේ සිද්ධිය ජවනිකාව බලා ගන්න හම්බෙන්නේ නැහැ. සර්වචන්සේ සඳහන් කළා තියෙනවා. කැලේ ඉන්නකොට බයක් ඇති වුණොත් සක්මනේදී නම් සක්මනේදීම බය නැකන් ඉන්න. ඉඳගෙන ඉන්නකොට බයක් ආව නම් ඉඳගෙන ඉන්නේ කේම ඉවරකන් ඉන්න. හිටගෙන ඉන්නකොට බයක් ආන හිටගෙන ඉන්නකොටම යන්නේ ඉරියව් මාරු කරුවොත් අපිට අනිත් දවසේ බයත් එක්කම තමයි දුවන්න වෙන්නේ. ඒ නිසා මොන බයක් ආවත් ඉරියව මාරු කරන්න යන්න එපා. පුළුවන් නම් ඉරියව මාරලා දිව්වොත් නිකන් දි වෙනවනම් කරන්න දෙයක් නැහැ. නමුත් දුවන්න එපා. පුළුවන් නම් නතරලා ඉන්න. එතකොට තමයි මේ ඇති වෙන සිද්ධිය වල මුලමඳාක දක්වන්න පුළුවන් මේ සිද්ධි දෙකම නිදිමත වගේ එන ගතියත් එහෙම නැත්නම් මේ පරියන්කේ සක්මනේදී පාලනය කරගන්න බැරි වෙන ගතිය භාවනායේ දියුණුවක්. නමුත් උඟ දෙනෙක් ඒක අරියාදුවට ගන්නවා. සතිය කරනවායි කියලා ගන්නවා. වෙන මොනවාරි ප්‍රශ්නයක් නිසා කියලා ගන්නවා. ඉතින් ඒක කවදාකවත් නිවැරදි කරගන්න බෑ බනහලා. නිවැරදි කරගන්න බෑ භාවනා කළ ධර්ම සාකච්ඡාව පමණමයි තියෙන උත්තරේ. ඒ නිසා අපි මේකෙදි බොහෝම ඉවසිල්ලෙන් කටයුතු කරන්න. කටයුතු කරලා මේක හරහා යන්න ඕනේ කියන හැඟීමට ගියාම ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වීමෙන් Tamanට මේ தත්තර භාවනාවටපත් වෙලා නැතත් උත්තරයක් හම්බ වෙනවා. Taman එදෙන්ටපත් වෙලා ප්‍රශ්න ඇහුවේ නැති වුණත් උත්තරෙත් හම්බ නිසා ධර්ම සාකච්ඡාවකින් මහ විශාල පිරිච්චකතියක් ඇති කරලා දෙනවා. ඒකයි කියන්නේ භාවනා නොකලත් භාවනා කරන පිරිසක් එක්ක හිටියත් නිවන් දකින්න. ගෙදර ගිහිල්ලා නම් බුදුහාමුදුරුවෝ හිටියත් කෙලෙසෙනවා. බුදු කෙනෙක් වුණත් ගෙදර ගියොත් නම් ඉවරයි. ගෙදර කියන්නේ කක්කම වලක්. අය හත් දවසක් පරණ වෙච්ච කක්කවලක් වගේ ගන්න. උඩ පොඩ්ඩක් ඇඟිල්ල ගහපුවම ඇති. හැබැයි වරින් වර ගිහලා පොඩ්ඩක් ගහලා පොඩ්ඩක් බලන්න ඕනේ ගඳ කරලා බලලා ඒ මෙච්චරම කක්කා. එතකොට නැත්තම් මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. මෙහි ඉන්න වටිනාකම තේරෙන්නේ අර පොඩ්ඩක් අක්ක ඉඹලා කරලා බලන්න ඕනේ ඉඳලා හිටලා. ඒ ඕගොල්ලෝ වෙලා තින්නේ මේක ඉඳලා හිටලා කරලා බලලා අර කෙනෙක් ළඟින්නේ. ඒසොට සොරි කියලා හිතෙනවා. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මනට ගොස් මම මෙතන සිටගෙන සිටිනවා කියා සිතාගෙන සාමාන්‍ය වේගයෙන් කීප වාරයක් සක්මන් කර වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. එක් කොනක සිට අනෙක් කොනට සතිමත්ම සක්මන් කළ හැක. දකුණට හැරී නැවතත් සක්මන් කරමි. විනාඩි 45ක් 50ක් පමණ සක්මන් කරන්නෙමි. වැලි සක්මනේදී වැලිවල ගොරෝසු බව හා සිනිදු බව දැනුනි. උණුසුම සිසිල දැනුනි. පාදයේ ඔසවනවා, යවනවා, තබනවා, සිතා දකුණු පාය පොළවට ස්පර්ශ වෙන වේලාවේදී වම් පාය විලුඹින් එසවෙනවා තේරුණි. මෙසේ සක්මන් කරන විට විනාඩි 30ක් 35ක් පමණ ගිය පසු කකුලේ මාංශ පේශි වේදනාවක් හටගැනුනි. එය වේදනාවක් යයි සිතා දිගටම සක්මන් කළෙමි. මුළු කයේම පේශීන්ගේ තදවීම තේරුණි. එක කකුලක් තබන විට අනෙක් කකුලට ශරීරයේ බරද අනෙක් ඔසවන කකුල සැහැල්ලුවටද තේරුණි. මුළු ශරීරයේම රස්නයක් දැනුනි. ලනුපැදුරේ සක්මනේදී බොහෝ වේලාවක් සක්මන් කරන විට කකුලේ යටිපතුල ලනුපැදුරේ තිබෙන ගොරෝසු බවට ගොරෝසු බවම ඇති බව වැටහුණි. පරියංක භාවනාව. මම මෙතන ඉඳගෙන ඉන්නවා කියා සිතා කයට සිත ගෙනාවෙමි. ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලන් සිටියත් නාසිකාග්‍රයේ හුස්ම රැල්ල නොදෙනුනි. නමුත් ආස්වාස ප්‍රස්වාසයේ සිදුවන බව තේරුනි. S දෙක S2 පියාගෙන සිටියත් අඳුරක් තිබුණේ නැත. සාමාන්‍ය විදියට ආලෝක තත්ත්වයක් තිබුණි. සිතුවිලි ගලා යෑමක් නොවිය. මිසේ සිටින විට හිස පහළට යනවා තේරුණි. ඒ සමගම නැවත හිස එසවීමි. මෙසේ කීප වාරයක් සිදුවිය. මේ සෑම වේලාවෙදීම මගේ සිත සතිමත්ය. රාත්‍රී පරියන්කේදී නම් එසේ සිදු නොවිය. කිසිම දෙයක් දැනුනේ නැත. ඇඟ පෙළ සෙලවීමක්වත් සිදු නොවිය. පරියන්කේ අවසානයේ වන තෙක් සිතුවිලි නැතිව ආස්වාස ප්‍රස්වාසයේද නොදෙනී සිටියෙමි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවහා මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවායි පතමි. මේක ලියලා තියෙන මේ ඔක්කොම තියෙද්දි මට සතිය තිබුණයි කියලා අන්න ඒ ප්‍රකාශය තමයි අපි තේරුම් ගන්න ඕනේ අනුග්‍රහ කරනවායි කියලා. මේ නිසා සතිය ගන්නවා අරක නිසා සාධන ගන්නවා මේක නිසා සතිය ගන්නවා කියලා චෝදනා පත්‍ර ලියනවට වැඩිය මේක තියෙද්දිත් මට සතිය පාත් ගන්න පුළුවන්. මේක තියෙද්දි සතිය පාත් ගන්න පුළුවන් කියලා ඒ විලෝපන தত্ত্ব මොනවා තිබුණත් වෙනදාට වැඩි සතිය පාත්තන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි එතනදීම දැනගන්න ඕනේ. ඒ වගේම මේක ප්‍රකාශ වුණේ නැත්තම් කමඨාන් වාර්තා ප්‍රකාශ වුණේ නැත්තම් තමයි කිසිම ආනිසංසයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ සත්‍ය තිබුණාට බෑ තිබුණ බව දැනගන්න ඕනේ. දැනගත්තට බෑ ප්‍රකාශ කරන්න ඕනේ. ඒකයි බුද්ධ ශාසනය කියන්නේ. ওই තුනම නෑ බුද්ධ ශාසනය නැති කාලේ. සත්‍යය ඉන්නවද නැද්ද දන්නේ නෑ. මේ සතියේ ඉඳීම ආඩම්බරයක් කියලා කියලා දෙන කවුරකුත් නැහැ. ඒක අහන්න කෙනෙකුත් නැහැ. ඉතින් ඒකට අන්දේක එවිදිනකොට පයට මණිකක් කරනවා වගේ ඇන්දේ අවුල ගන්නෑ. දැන් වෙලා තියෙන්නේ අපිට අඩු ගන්න මේකයි සතිය කියන එක හරි දැනගන්න පුළුවන් වුණොත් මේ වැඩමුළුවේදී ලොකු දෙයක්. තව කෙනෙකුට පුළුවන් වුණොත් සතියේ ඉන්නකොට ආ මේක තමයි සතිය කියන්නේ කියලා ප්‍රත්‍යක්ෂණය කරගන්න අරක තවත් කටයක් පයින්. ඊට පස්සේ බය නැතුව ඒක වාර්තාවට දාන්න පුළුවන් නම් මට හිතවිලිත් තිබුණා, අද්දත් තිබුණා, ආනාපානෙත් තිබුණා, නාසිකාග්‍රේ වැටුනෙත් නැහැ. ඒ සතිය තිබුණා කියලා එnde එnde එnde මේක තෙදවත් වෙනවා. ඒක නිසා ඒ එකින් එකින් එකින් අනුග්‍රහ කරගෙන ඉදිරියට යන්න ඕනේ. ඉතින් සමහර වෙලාවල් වලට එහෙම නැති බව තේරෙනවා. මොනවා කෙරුවත් සතිය ගන්න බෑ. සතිය මොන විදිහින්වත් මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ ඒ දෙක ඒ දෙකම සතිය ඇති නැති අවස්ථා දෙකම ජීවිතේ එකක්වත් අරකට වැඩිය හොඳයි කියලා ගන්න එපා. නැති කෙනාට තමයි සතිය තියෙන එක වැටෙන්නේ. තියෙන කෙනාට තමයි නැති එක වැටෙන්නේ. එහෙම සතිය ගැන අවබෝධයක් නැතුව ගත කරනකොට අපි දන්නේ ඩොලර් එකේ ගාණ දන්නවා, අල රාත්තලක් කීයද කියලා දන්නවා, රතු ලුණු කීයද කියලා දන්නවා, බොම්බයි ලුණු කියලා දන්නවා ඔච්චරයි. සතියෙන්ද ඉන්නේ නැද්ද ඉන්නේ කියලා අපිට දැනගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ භාවනා ජීවිතේ අත්තරද්දක් කියලා ඇත්තෙම නැහැ. සියල්ල හොරතල් විතරයි තියෙන්නේ. ඒ නිසා වෙනදී වෙන තාලෙන් ලිඛිතව ඉදිරිපත් කරන්න තමන්ටම භවනා දියුනේ නෙමෙයි මේක සාසන අනුග්‍රහයක් මේ කරන්නේ. භවනා කරනකොට මට මෙහෙමයි වැටහෙන්නේ. ඒක ඉදිරිපත් කරගන්න බැරි වුණොත් ඉතින් අර ගොළුෙක් දකපු හීනයක් වගේ වෙනවා. කියා ගන්න බෑනේ. ඒකයි මේ ප්‍රසිද්ධ පොදු කමඨාන් සෝද්ද කිරීමකට දාන්නේ ඒ ගොළුවන්ට පොඩ්ඩක් කතා කරනවා. හැබැයි ඔක්කොට මේ ඒ ඒ උපක්‍රමේ හරියන්නේ ඒ උපක්‍රමේ හරියන කන් ඇත්තන්ට ඇහෙන්නයි මම මේ කියන්නේ. මේ විදිහට ලියලා බලන්න හැම වෙලාවෙදීම හැකිතාක් දුරට ඉරියව්ව බලන්න එපා අරමුණ බලන්න එපා කොයි වෙලාවෙ සතියේ ඉන්න වෙලාවක් ප්‍රකාශ කරන්න ඒතකොට භාවනා කරනවා කියන වචනේ අපෙන් ගිලිනවා අපිට ඉදිරිපත් වෙන්නේ සතියෙන් ඉන්නවද නැද්ද කියන එක විතරයි ඒ අනුව බලනකොට හොඳ වார்த்தාවක් කියලා කියන්න පුළුවන් තවදුරටත් මේ වගේ ලැබෙන ලැබෙන අවස්ථාවල තමගේ කමටහන් වාර්තාව සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න. එතකොට ඉබේම අනවරත වර්ධනයක් ඇති ගරුතර පින්වත් ස්වාමින් වහන්සේ මෙම වාර්තාව මාගේ සක්මන් භාවනාව පිළිබඳවයි. පසුගිය දින දෙක තුල සක්මන් භාවනාව විවිධාකාරයෙන් අත්දකින්නට උත්සාහ කළෙමි. ඔසවනවා, යවනවා, තබනවා ලෙසත් වම දකුණ ලෙසත් කෙටි සහ දිගු පියවර ලෙසත් සෙමින් සහ වේගයෙන් ලෙසත් ආදී වශයෙන් පියවර 40ක් පමණ වන ලනුපැදුරේ දෙතුන් විටක් සතිය බොහෝ විට පවත්වමින් සක්මන් කළ හැකි විය. වෙනත් අරමුණ සිතට එන විට එය බොහෝ විට හඳුනා ගැනීමට හැකි වූ අතර එසේ නොවුණු අවස්ථාවලදී සහ නැවත අරමුණට යොමු වන අවස්ථාවලදී ඉම අරමුණු ශරණයකින් ඉපදී ශරණයකින් බිඳී යන අනිත්‍ය ස්වභාවයක් බව මෙනෙහි කළෙමි. මුළු කර්මස්ථානයෙන්ම මූල කර්මස්ථානයෙන් බැහැරවීම හේතුවෙන් දැඩි කම්පනයකට වාජනීය නොවීමටද වග බලා ගතිමි. භාවනාවේ ප්‍රගතිය සඳහා කළ යුතු යමක් ඇතනම් කරුණාවෙන් උපදෙස් දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඒක නිසා ඒකෙත් අර අරමුණෙන් පිට ගියාට කර්මස්ථානයෙන් පිට ගියාට කම්පා වෙන එකට තමයි මායя කියන්නේ. කම්පා වෙනවා තමයි කෙලස් කියන්නේ. අපි බුදුහාමරොත් එක ගිවිසුමක් ගහ ගන්න ඕනේ නැහැ. මම කම්පා වෙන්නේ නැහැ. මම ඔබ වහන්සේගේ අචල භක්තියකින් ඉන්නවා. අරමුණෙන් හිත කැඩුනට කම්පා නොවිනත් විතරක් මට පිළියම් කර ගන්න පුළුවන්. කම්පා වුණොත් කොරස් කටේවත් අත දා ගන්න බැරුව ඉතින් චෝදනා ලයිස්තු කර කර ඉන්නවා. ඒ නිසා ඕන තරම් යන්නරි. හිතට කියන්න ඕන යන නන්නත්තරක් බලයක්. මම නෙවෙයි කනගාටු වෙන්නේ මම නැවතත් ආපහු අරමුණේ ගෙනත් යන්න ඉන්නවා කියන ඒ තමන්ට තමන් අනුකම්පා කරන සමාව දෙන ගතියට ගියොත් ඒ මිනිස්සයා මං හිතනවා රටක් පාලනය කරන්න දක්ෂෙක් වෙයි කියලා. ඒ මිනිස්සයා මං හිතනවා ඕනම කෙනෙකුට අනුකම්පා කරන්න පුළුවන් කෙනෙක් වෙයි. එහෙම නැත්නම් තමනුත් ඉන්නේ කටුගේක නැත්නම් කඩුවක් ගිල්ල වගේ අනික් කෙනෙක්ගේ වැරද්දක් ඉවසන්නත් බෑ. ඒ නිසා කොයි වෙලාවක හෝ මේ හිතේ සිදුවෙන පුංචි වැරදි පිට ගියාට අකුසල් නැහැ කියලා මතක තියාගන්න. අකුසල් සිද්ධ වෙන්නේ කය වචන දෙකේ. හිතේ මේ පිට ගියාට සීලෙ කැඩෙන්නෙත් නැහැ. ඒ නිසා මම සීල කඩන්න බෑ. උඹ ඕඩ දෙනක ඵලයක්. ගිහිල්ලා ආපහු ගෙදෙට්ට එනකොට හොදලා ගෙට ගන්න එක විතරයි තියෙන්නේ. ආ නේතරමට අනුකම්පා කරන්න ගියාම භාවනා කියන්නේ හුදු විනෝදාංශයක් විතරයි. කිසිම කෙනෙකුට මේ පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ඉතින් අද නමුත් භවනා ලෝකේ පුදුමාකාර පශ්චාත්තාප ලෝකයක්. ඒ කියන්නේ භාවනාවේ පරමාර්ථය මොකද්ද කියලා දන්නේ නැතිකම කියලා කියතයි. නැත්තම් සත්‍ය අඳුරන්නේ නැතිකම කියලා කියතයි. ඒව නැත්තම් අත්ති කිලමතාන් යෝගය කියලා කියතයි. ඒව නැත්තම් මිරිකල අල්ලලා කියලා කියතයි. ඒ නිසා මේක සැහැල්ලුවෙන් කරන්ඩ හිත පිට යන එක දකින්න එක පිට යන්නේ නැති බව දැකීමට වැඩිය ශ්‍රේෂ්ඨයි කියලා හිතාගත්තොත් ඔන්න ඒ තෙල්ලක්කාර හිතට භාවනාව තේරෙන්න පටන් ගන්නවා. මම මෙතන මේ මේ මේ පදනමේදී භාවනා කියලා කියන්නේ විපස්සනා. නිසා යන්න නන්නත්තාරක පරච්චාවය. ගිහිල්ලා ආපහු ගෙනත් යන්න බලන්න. ගිහිල්ලා ආවට පස්සේ බලන්න මම පශ්චාත්තාප වෙන්නේ නැති වුණොත් මාරපාක්ෂිකයි. පශ්චාත්තාප නොවීම සඳහා පුළුවන් තරම් අදිෂ්ඨාන කරගෙන ගියොත් තමන්ට පැකිලිමකින්තරව නැවතත් මූල කර්මස්ථානේ නික්ලේශී තන ගෙනත් තබා ගැනීම පුදුමාකාර ඉද ප්‍රස්තාවක් එන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මුල් පරියංකය මුලින් මුල් මූලික අරමුණ ආනාපාන සති භාවනාව ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කර භාවනාව ආරම්භමි ටික වේලාවකින් හුස්ම රැලි සිහින් වී ගොස් ප්‍රාස්වාසය ප්‍රකටව දැනේ ටික වේලාවකින් එයද සිහින් වී යයි මුහුණේ මස් පිදිවල තද ගතියක් යන්තමින් දැනේ. ප්‍රාශ්වාසය මගින් හුස්ම හොඳින් හුස්ම නොදෙනී යයි. අතැඟිලි වල දෙපැඟිලි වල සියුම් ලේ ගමන් කිරීම දැනේ. කන් වලින් ශබ්දය පිටවීමක්ද දැනේ. මේ සියලුම දැනීම් ක්‍රමයෙන් අඩවි නොදෙනී යයි. ක්‍රමයෙන් සිරුර නොදෙනී යයි. එය පරිසරයට දිය වී ගියාසේය. එහෙත් මනස ඊටම තියුණු සතිමත් බවකින් යුක්තයි. පරිසරයේ ශබ්ද සුවඳ දැනුණත් කිසිම අල්ලා ගැනීමක් නැත. මනසට මිනිහි කරන්නට අරමුණක් නැතිසේය. මේ අවස්ථාව තුල හැඟීම් වලින් තොර උපේක්ෂාකාරී බවක්ම දැනේ. ඊතා අවදිමත් බවකින් අරමුණු වලින් තොරව සිටින අවස්ථාවක් වන අතර මේ දැන් මම දැන් මෙතන වැකියට වටිනා අදහසක් දෙන්නේ යයි හැඟේ. ඔබ වහන්සේගේ අදහස් හා උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. මේක හරියටම තේරෙනවා නම් මේකට ਸਰවඥාන්සේ පාවිච්චි කරන්නේ සංඥාමේ ලෝකේ කියලා. සංඥා වගේක් තියෙනවා මැරෙලා නැහැ කියන්නේ. සංඥාවක් තියෙනවා නිඳ කියලා නැහැ කියන්නේ. සංඥාවක් තියෙනවා ක්ලාන්ත වෙලා නැහැ කියන්නේ. හැබැයි මේ අහවල් ලකුණු ගන්නවයි කියන්නේ දෙයක් නැහැ. එතකොට නිකන් බැලුවොත් ධම්මපදේ පොත දිග හැටියා වගේ මනෝපුබ්බංගමයි ලෝකේ. මනෝසෙට්ටයි ලෝකේ. මනෝමයයි ලෝකේ. මේක කැඩුනට පස්සේ හිත කෙලින්ම මේ ලෝකෙට එන්න ඒක තමාට මනෝමය ලෝකයකට යනවා සංඥාමය ලෝකේ ඉඳලා මනෝමය ලෝකයට ඊට පස්සේ තමයි මේ ඕලාරික ලෝකයට අපි එන්නේ ඉතින් ඒකේ චිත්තාර්ථ සාරිපුත්ත කියන බුදුරජාණන් වහන්සේට මේ සංඥාමය ලෝකේ ඉන්නා තාක්කල් අපිට මනෝමය ලෝකේ ගැන හිතන්නත් බෑ. ඒකෙන් සම්පූර්ණයෙන්මයි. මේ භෞතික ලෝකේ හිතා ගන්නත් බෑ. මනෝමය ලෝකේ හිටියොත් සංඥාමය ලෝකේ හිතා ගන්නත් බෑ. භෞතික ලෝකේ හිතා ගන්නත් බෑ. මේ භෞතික ඕලාරික හේතිය සංඥාමය ලෝකේ මනෝමය ලෝකේ අල්ලන්න බෑ එක්කෙනෙකුට ඉන්න පුළුවන් තැන් තුනක් තියෙනවා මේ ජීවිතේදීම. ඉතින් අපි ඉපදිලා මැරලා යන්නේ මේ ගොරෝසු ලෝකේ. ඒ ලෝකේ බුදුහාමුදුරු නොකිය කියන තනියහක් වහලා තිරිසන් කියන. තිරිසන්. මේ කායික ලෝකේ ජීවත් වෙන එක තිරිසන් වගේ කියලා. ඉතින් මේ මනුස්සයා ලැබුණයි කියලා මනුස්සාත්ම භාවයත් තිරිසන්ාත්ම භාවයක් කියලා වෙනසක් නැහැ. මොකද අර තිරිසනුන් කරන වැඩ ටික විතරයි කරන්නේ. යම් වෙලාවක බණ මේ ලෝකෙට ගියොත් තේරෙනවා මේ තිරිසනාට එකට එන්න බෑ මට පුළුවන්. හැබැයි නඩත්තු කරන එක ලේසි නෑ. ඒකත් ගෙවන් කෙරුවට පස්සේ තමයි ඔය මේ මේ සංඥාමය ලෝකෙට යන්නේ. ඉතින් එතන ගියාට පස්සේ කැමතිනම් දුක් විඳින්න පුළුවන් කැමතිනම් සැප විඳින්න පුළුවන්. ඒක ඔක්කොම නිකන් හුදු මනෝපු මනෝ මනෝමය ලෝකයක් තියෙන. ඉතින් එතන ඉඳ ඉන්නකොට සාමාන්‍ය ලෝකයේත් එක්ක ඇසුරු කරන්න ගියොත් පවත්න්න බෑ. ඒක නිසා මේ தত্ত্ব තුනම දන්න කෙනෙකුට ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභය manuss භාවයේ ප්‍රයෝජනයක් හොඳට තේරුම් ගන්න පුළුවන් මේ ලෝකයට කොහොමද කියලා දෙන්නේ මේ තිරිසන් වැඩ කෙරුවට කමක් නැහැ. ඒක තියෙන්න ඕනේ ಜಾතිය බෝ කරන්න තිරිසන් වෙන්න ඕනේ. අපි උරග මට්ටමට එන්න ඕනේ. මකර මට්ටමට එන්න ඕනේ. නාග මට්ටමට එන්න ඕනේ. ඒ ಜಾතිය බෝ කිරීම විතරමද ලෝකේ. ඒ නැත්තම් ওই මනෝමය ලෝකෙට සංඥාමය ලෝකෙට යන්න පුළුවන්ද කියලා බැලුවොත් හිතන්නවත් බෑ සමහරෙකුට. ඒ මොකද හේතුව ඒගොල්ලෝ හිතනවා මේ ලෝකේව කරන්න බෑ කියලා. ඉතින් එහෙම කෙනෙකුට ඒක අදාළ නෑ. නමුත් කරන්න පුළුවන් කියලා හිතන එකනට මේ මට්ටම් තුනේ ඕනේ මට්ටමට යන්න පුළුවන්. කිරිනම් කිරි, දී කිරිනම් දී කිරි, වෙනතුනම් වෙනතු, ගිතෙල්නම් ගිතෙල්. ඕනේ මට්ටමකටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ තුනම අත්දකින්න තමයි අපි මේ නිවාසික භාවනා වැඩමුළු සංවිධානය කරන්නේ. අද දෙවෙනි දවසේ නිසා හුඟක් වෙලාවට ඒක හිතා ගන්න අමාරුයි. නමුත් හතර පස්සේ දවස් ටිකට භාවනා කරුවා නම් ඒක එච්චරම අමාරු නෑ. හැබැයි තේරෙනවා මනෝමය ලෝකයට අපි වෛර කරනවා. අපි ඒක නිකන් මේ පෙට්‍රෝල් ටිකක් තිබිලා වාෂ්පීකරණය වුණා වගේ අපට පේන. විවුර්ත පීඩයක පෙට්‍රෝල් තිබ්බොත් ඒක හුලඟට දිය වෙලා යනවනේ. පෙට්‍රෝල් වලට මොකුත් වෙන්නේ නැහැ. ඒක වාතයට යනවා. නමුත් ඒක අල්ලගන්න බෑනේ. ඉතින් අපිට හිතෙන්නේ අර වතුර වීදුරක් හැදුනා. පෙට්‍රෝල් ටික වාෂ්ප වුණා වගේ කියලා ඒ පෙට්‍රෝල් ඒ තටහන නැති එයා වාතයට දිය වෙලා යනවා. ආන්න ඒකට ගියාට පස්සේ තමයි තේරුම් ගන්න පුළුවන් ඉන්නේ මේ අනුසාත්ම භාවයේ මේ වගේ මට්ටම් කීපයක් තියෙන නිසා පුළුවන් තරම් මෙතෙන් ගියාම ඒක තමන්ගේ හැබෑනි වහන බවටපත් කරගන්න වශී කරගන්න කියනවා. සිද්ධි කරගන්න කියනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා සීසන් කරනවා කියලා. ඒකට ඉතින් මේ ලෝකේ පාවා දෙන්න මේ මේ ලෝකේ තියෙන සම්බන්ධකම් ඒ චිත්තක්ෂණයට පාවා දෙන්න ඕනේ. ඉතින් ඒක ලොකුම ලෝකේ තියෙන ලොකුම දාන පින්කම. මුළු ලෝකෙම පාවලා දෙන්න ඕනේ ඉතින් දැන්. ඉතින් ඒක නිසා කැමැතිද වන්දා ඉතින් කට්ටිය එහෙම ලෝකේ දන් දෙන්න ඒගොල්ලන් ඕනේ මේ ලෝකෙන් ඉඳදී තෙන්ට යන්න. අර බාර බුදු වෙන්න හදනවා. අමාරු. ඔටුවකට අමාරු ඉදිකට විලකින් එහා පැත්තට යන්න. ඒ නිසා එතෙන්ට යනකොට මේ ටික අතහැරලා ගියොත් නම් යා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ කෙනාට කියන්න තියෙන්නේ මේක පුළුවන් තරම් තමන්ගේ හැබෑනි වහනපත් බාටපත් කරන සෙකන්ඩ් නේචර් එක බාටපත් කරගන්න පුළුවන් තරම් වශී කරගන්නයි කියන එකයි. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව එසවීම ගෙන යාම තැබීම වශයෙන් දෙපා වල ගමන් කිරීම මෙනෙහි කිරීමට පටන් ගතිමි. සුළු වේලාවකින් මෙනෙහි කිරීම මනසට බරක්සේ දැනේ. එවිට මනසින් දෙපා වල වෙනස් වීම දකිමි. දෙපා වල උඩ සිට පොළොවට ස්පර්ශ වීම දක්වා විවිධ අවස්ථා නිරීක්ෂණය කරමි. සුළු වේලාවක් ගත වූ විට දෙපා ඉදිරියට තල්ලු කරන්නාසේ දැනේ. ඉබේම සක්මන සිදුවීමට හැර ඒට බලපෑමක් නොකරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක ඇල්ල කියන්නේ. ඒක ලක්කේ දාගන්න. ඒක ඇල්ල අතින් දා. ඒ තමයි නැවතීමේ ලකුණ තමයි ඒක. ඉතින් මේ විදිහට මේ මෙනෙහි කරමින් සවිතක්ක සවිචාර සමාධි කියලා එකක් තියෙනවා මෙනෙහි කරමින් අරමුණ අඳුර ගන්න අවස්ථාවක්. ඒකට කියනවා මේ විතක්ක මානසිකාර දෙකම ඇති භාවනා. ඊට පස්සේ ටිකලට මෙනෙහි කිරීම නැතුව අවබෝධ කරගන්න එක විතරක් තියෙනවා. අවිතක්ක සවිචාර සමාධි. අන්තිමට මේකත් ගිහිල්ලා අවිතක්ක අවිචාර සමාධියට යනවා. හොඳටම දන්නවා. හැබැයි මොකේ හිත තියෙනවද දන්නේ. ඉතින් ඒක නිසා මේ මෙහෙම තමයි ඉදිරියට යන්නේ අපි ඔක පසුගිය දවස් තුනට ඉංග්‍රීසි වැඩමුළුවට ගත්තා. සාරිපුත්‍ර ස්වාමීන් සමාධි මට්ටම් තුනක් ගැන කතා කරනවා. මෙනෙහි කරමින් අවබෝධ කරන සමාධිය, මෙනෙහි නොකරමින් අවබෝධ කරන සමාධිය, මෙනෙහි කිරීම සහ අවබෝධ කිරීම මොකක්වත් නැතුව සම්පූර්ණ මම දැන් මෙතන ඉන්නවා කියන සමාධිය කියලා අපේ සාමාන්‍ය වචනේ කියත හැකි. ඉතින් මේවා එක එක එක එක ලුණු ගෙඩියක පොත් අරිනා වගේ යන්නේ. ඕක තවදුරටත් දියුණු කරගෙන යන්න. ඒකෝට තමයි ඒ අරමුණේ රස තේරෙන්නේ නැතුව නැත්නම් මම එවිදිමින්ද ඉන්නේ දන්නේ නැතුව මම වෙමි කියන එක just being එහෙම නැත්නම් වර්තමානට අවදි වීමට එන්න පුළුවන්. ඒක තා ටිකක් පුරුදු වෙනකොට පුළුවන් වෙයි කියලා මම හිතනවා. තෙරුවන් සරණයි ගෞරු ස්වාමින් වහන්සේ. සක්මන උදේ සාර්ථකව කරගතිමි. දහවල සක්මනද සාර්ථකයි. මා සක්මන ඉතා ප්‍රිය කරමි. ඒට හේතුව එය පාදයේ තබන විට වැල්ලේ හා ලනුපැදුරේ දෙයාකාරව ක්‍රියාකාරී වන බව අවබෝධ කර ගතිමි. වැල්ලේ සුමුදු ගතිය වඩාත් ෘචිකය. ෘචිකරය. පරයන්කේ ඊයට වඩා ප්‍රියයි. උපදේශ පරිදි වාඩි වී සිතට අවධානය ගතිමි. ආස්වාස ප්‍රස්වාසයේ නියමාකාරව සිදුවේ. මුලින් තරමක් ගොරෝසු වන ගොරෝසුව 15ක් 20ක් ගිය විට සෞම්‍යවත් ඉන්පසු ලාවටත් එය සිදුවිය. වැඩසටහන් වැඩසටහන අවසන් වීමට කිට්ටු වන විට ආස්වාස ප්‍රස්වාස නැවතී කිසිම ශබ්දයක් නැති විය. දෙවැනි පරියන්කේ ඉහත පරිදි හුස්ම ඉහළ පහළ ගිය අතර කටට කෙල උණන්නට විය. එය ගිලිමින් ඒ කාර්ය කළෙමි. එහෙත් අවසන් වීමට කිට්ටුව මුළු ඇඟම තද වී ඇති බවක් දැනිනි. කකුලේ ඇඟිලි වලට අල්පෙනින්ති අනින්නාක් මෙන් සුළු වේලාවක් පැවතුණි. තුන්වෙනි පරයන්කේදී සුපුරුදු ලෙස භාවනා කළ අතර වම් මතේ ඉවසිය නොහැකි වේදනාවක් ඇතිවිය. මාය වේදනාව මගේ නොවේ අනිත්‍යයි වේදනාව දැනෙන ස්ථාන මගේ නොවේ මම නොවේ අනිත්‍යයි ආදී වශයෙන් විනාඩි 5ක් පමණ මානසිකාර කළෙමි. එය ඊතා සංසුන්ව සිඳී ගියේය. ආස්වාස ප්‍රාස්වාසයේ නැවතී සිටින විට ඉන් එහාට කල යුත්තක් වේද යන්න අනුකම්පාවෙන් පහදා දෙන්නේ නම් ඊතා යහපති ඔබ වහන්සේ සුවපත් වේවා පතන බෝධියකින් අමා මහ නිවන් සුවය ලැබේවා තෙරුවන් සරණයි. දැන් වගේ අර අරමුණක් ගොරෝසුර තියලා සියුම් වෙලා නතර ගියාට පස්සේ නතර වුණාට වුණා නම් දැක දැක දැන දැන ඊගාට මොකද්ද කරන්න ඕන කියලා මම දායසිලින් යවුවොත් මොකද කියන්නේ? නන්ද මොකද්ද දන්ද සීලනේ නන්ද සීල. දැන් මම නැතිලා කවුරු රැව්වොත් එහෙම නූලක් බඳපන් කියනවාද සුරයක් දාපන් කියනවාද කතරගම දෙයියන්ට පඳුරු අයින් කරන්න කිය මොකද්ද කියන්නේ? ඔබ වහන්සේගෙන් උපදෙස් මගේ ලැබෙන උපදෙස් තමයි මම අහන්නේ ඒක තමයි කියන්න කියලා කියන්නේ. වෙන කවුරු හරි කැමති කැමති කවුද කැමති මේ වගේ වෙලාවක මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මේ මේ කෙනෙකුට මොකද්ද දිය යුතු පිළිතුර කියලා හිතෙයි. එක්කෙනෙක් කතා කරන්නේ මෑණියෝ කතා කරන්නේ. අරමුණක් නැතුවම කාය දේශ බලන ඉන්නවා. තව මොනවද කියන්න තියෙන්නේ? වෙන කවුද කට උතර බඳින්න කැමති උසාවියේ? කියන්නේ නැවත නැවතත් අරමුණ නැත්තත්ට එන්න නැවත නැවත බලනින්න. ඒකට මේ ඉස්සල පරණ උත්තරයට ටිකක් සමාන්තරව යනවා. තවත් කවුද මේ කැමති මේ අත උස්සලා කට උත්තරයක් දෙන්න. අරමුණක් නැති දේ වෙච්ච දේ නිසා ඒක දිහා බලනින්. ඒකම තමයි මම හිතන්නේ ඔය දෙවෙනි උත්තරයටත් අපිට ලැබුණේ ඒකයි. තව තවත් ඒ වගේ මේ අදා තභාවේ අදහස් ඔය කියන්නේ මූල ධර්මානුකූලව ਸਰවඥන්සේ දේශනා කරලා තියෙනවා. ගුරුසු අරමුණක් තියෙනවා ගුරුසු කෙලේශයක්. සියුම් අරමුණක් තියෙනවා සියුම් කෙලේශයක්. අරමුණක් නැත්තම් කෙලෙස් නැහැ. ඉතින් එහෙම වෙනකොට මේ අරමුණක් නැත්තත්ට ආවේ අහම්බෙන් නෙවෙයිනේ. පයක ගල වැදිලා නෙවෙයිනේ ප්‍රතිපදා වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ප්‍රතිපදාවේ දියුණුවක් කිය. කෙලෙස් අඩු තත්ත්වයක් කියලා බලලා ඕනේ නම් සුපර් මාකට් එකට ගිහලා ආයෙත් කෙලස් තොගයක් ගේන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සුද්ධ කරගත් එකේ ඉන්න පුළුවන්. නමුත් ඒක සඳහා ජනප්‍රිය උත්තරේ නැත්නම් රසවත් උත්තරේ තමයි මේකට ප්‍රමෝද වෙන්න කියන එක. මේකට කැමැති වෙන්න. එතකොට මේක වැඩෙනවා ඉබේ. මේක ප්‍රශ්න කරනවා කියලා කියන්නේ මේකට කරන්නේ කෙනෙහිල්ලා. ප්‍රපංච කලෙජ් නැත්නම්ක ප්‍රපංචකින් දැන් ඊගාට මොකද කරන්න ඕනේ කියලා අහන්නේ ඒකට ඇඟිල්ලෙන් ඇනිලා මූණට කෙල ගැහිලා උණු වතුර වැක්කරිලා ඉතින් අපි ඔහොම තමයි භාවනා කරනකොට හරි ගියොත් ඒකට මූණට කෙල ගන්න ඒකට ඇඟිල්ලෙන් අයින. ඒකට උණු වතුරක් කරනවා. මේක තමයි කියන්නේ අපේ තියෙන අවිද්‍යාව කියන්නේ. ඒ නිසා භාවනා කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්න ඕන කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නෙම කක්කම තමයි. ඉල්ලන්නේ කක්කමයි. පිරිසිදුකම හම්බේනකොට නිකන් උන්න වගේ. කුරුඩ කුඩල කොටේ උඩ තිබ්බා වගේ නලියන්න පටන් ගන්නවා. කුයි කුයි ගන්න පටන් ගන්නවා. ඌරෙක් ගෙනල්ලා මේ වගේ සිමෙන්ති පොළොක් දිව ඌරා කැමති නැහැ. උරට ඕනේ පස් තියෙන ජරාව තියෙන අසුචි තියෙන තැනක. නිසා මේ වගේ තැන හිටියොත් උට රත් හීනතාවය කියලා ලෙඩක් එනවා. කක්කන තැනක උරෙක් හදන්න බෑ. අපේ හිතත් ඒ වගේ. මට ඉස්සර තිබුණ ගතියක් අඩු ගානේ මාසෙකට දෙකකට සැරයක් සයිවර් කඩේකට යන්න ඕනේ. සාමාන්‍ය කෑවට බෑ. අර දෙමළ කඩේකට ගිහලා කාලා ආවම බඩේලිය යනවා. ඒකට ඒක නැතුව බෑ. ඒ හැටි. ඒ වගේ තමයි කොහොම කරලා පිරිසුදු කරලා දුන්නත් ඒකට කක්ක ටිකක් දාගන්නයි ආන්නේ. මේ මං හිතන්නේ මං මේ ප්‍රශ්න ආපේ කරනා නින්දාවට ලක් කරනවා කියලා. මේ ප්‍රශ්නේ ඇහි මේ රිට්‍රීට් එක ඉවර වෙනකන් සිය සැරයකට වැඩි වෙයි. ඒ වුණත් වෙහෙස ගන්න එපයි කියලා ලොකු සාංශි කියලා තියෙනවා. මොකද මේ ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙන නමුත් එයාට තේරෙන්නේ නැහැ ජයග්‍රහණේ බුද්ධ විදින්න. ඒ ඒ ජයග්‍රහණයට කෙලසනවා. ඒ තමයි පෘථග්ජන හිතේ හැටි. ඉතින් බුදුරජාණන්සේ මේ අපි ගෙනියන්නේ කොහෙද කියන එක හිතාගන්න. අතට දුන්නත් බාර ගන්නෑ. ඒකට තරහින්ම කියනව නෙවෙයි. නමුත් අත ගන්න තාලෙට පේනවා. අර උණු වටේ කතාව වගේ බබා ඇදලා ගන්න තාලෙන් පේනවා අම්මා කවුද කියලා. උඩම්ම තමයි බබා ඇදලා ගන්නේ අම්මට බබා ඇදලා ගන්න බෑ මොකද දෙපැත්තට ඇදලා ඇදුනොත් කියලා අම්මා අතාරිනවා. කුඩම්ම ඇදලා ගන්නවා. ඉතින් මේ වගේ තමයි උණු වටේ කතාව වගේ තමයි කෙලස් නැති හිතකට කොහොමඩක්වත් අපි ඉන්න දෙන්නේ. කොහෙන් හරි සුපර් මාකට් එකෙන් හරි කෙලස් පැකට් එකක් ගෙනල්ලා කක්ක පැකට් එකක් ගෙනල්ලා දාගන්න තමයි මගෙන් ආනෝ කොහෙද තොග බිස්නස් එකද කක්ක ගන්න තියෙන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට මං හිතන්නේ උත්තරයක් මං දුන්නයි කියලා. නමුත් මං හිතනවා උත්තරේ තේරුම් ගනී කියලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ නාසිකාග්‍රයේ ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලා සිටින විට ක්‍රමයෙන් ආස්වාසයේ නොදෙනී ගොස් ප්‍රාස්වාසයේ පමණක් දැනේ. ප්‍රාස්වාසයේ ක්‍රමයෙන් උණුසුම් වී නූලක් මෙන් දැක්ම දික්ව දැනේ. මොහතකින් ඒ නොදෙනී ගොස් පපුවේ උස් පහත් වන බව දැනේ. එයද මෙනෙහි කරමින් දිගටම ඒ දෙස බලා සිටින්. ඒ නැවතී උදරයේ උස් පහත් වන උස් පහත් වන ආකාරය දැනුනි. ඒද නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් උදරයේ පිටකොන්දට ඇලී යන තරමට පිටුපසට යන බව දැනුනි. මෙසේ විනාඩි 45ක් පමණ කාලයක් ගත කිරීමට හැකි විය. මේ ගැන මට උපදෙසක් ලබා දෙන මෙන් කාර්යනික ඔබ වහන්සේගෙන් අයද සිටිමි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේ භාවනාදි මතුවෙන කිසිම දෙයකට <clears throat> උපදෙස් ඉල්ලන්න යන්න මේකට එන්න දෙන්න. මේ මොන දෙයට අත ගන්න ගියත් ඒක වෙන්නේ ඇහැට උලක් කරනවා වගේ ඇහැට කුණක් වටනවා වගේ භාවනායි සිදුවෙන හැමදේම හරි කියලා හිතා ගන්න. හිතලා ගන්න හැමදේම කක්කයි කියලා හිතා ගන්න. හිතල මතල චේතනාපූර්ව ගන්න සීළු දේම චේතනාම්බික වේ කම්මං වදාමි කියලා තියෙනවා සබ්බේ සංඛාරා දුක්ඛ කියලා තියෙනවා සංස්කාර කියන්නේ චේතනාව අසංස්කාරික වෙන සියල්ල පිරිසුදුයි ඉතින් ඒ නිසා ඒකට උපදෙස් ඉල්ලන්නත් එපා. ප්‍රශ්නක් කරගන්නත් එපා. ඒක මේ භාවනාව ඉදිරියට යන ගමනක් කියලා හිතාගෙන ඒ තියෙද්දි සතිමත් වෙන එකයි තියෙන්නේ. ඒ ওই කියන தත්ත්වේ තියෙද්දිත් බඩ බොක්ක ඇලවිලා තිබුණාට මම සතිමත්ද කියලා විතරක් බලන්න. සතිමත් නම් මේ එකක්වත් ගණන් ගන්න දෙයක් නැත්තේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ දින භාවනා ප්‍රශ්න වාරයේදී ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි මාහට පහසුවෙන් කළ හැකි සක්මන් භාවනාව තව දුරටත් වර්ධනය කිරීමට කටයුතු කළෙමි. මුලදී වම දකුණ යයි සිතමින් වේගයෙන් සක්මන් කළත් පසුව සිත සැහැල් වීම නිසා ඔසවනවා ගෙන යනවා තබනවා යන අවස්ථා තුන සිහි කරමින් සක්මන් කළෙමි. ඒ විනාඩි 45ක් පමණ දිගට කළ හැකි විය. මේ තව දුරටත් වර්ධනය කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේ මාහට උපදෙස් දුන් පරිදි කරන්නට බැරි දේ ගැන නොසිතා කළ හැකි දේ සාර්ථක කරන්නට මා අදිටන් කරගතිමි. ඒ අනුව මාහට තදබල ගැටලුවකි ගැටලුවක් පැවති ආනාපාන සති භාවනාව කිරීමට ප්‍රවේශයක් ලෙස එක දිගටම ආස්වාස කිරීම විනාඩි 10ක් පමණ කළ හැකි විය. ප්‍රාශ්වාසය තදින් ප්‍රකට නොවුවත් සුළුවෙන් දැනුනි. සක්මණෙන් පසු පරයන්ක භාවනාව සඳහා බංකෝ මත හිඳ ගැනීම වඩාත් සාර්ථකයයි සිතේ. එවිට නිදිමත ගතියක් ඇති නොවේ. එසේ ස්නානය කිරීම නිසාද ශරීරය හා මනස ප්‍රබෝධවත් වීම භාවනාවට පහසුවකයි සිතමි. සක්මන් භාවනාව සඳහා වැලිමලුව මා ප්‍රිය කරන ස්ථානයක් වුවත් රිලවුන් පැනීම නිසා යම් තැතිගැන්මක් ඇතිවේ. කොරිඩෝවේ ලනුපැදුර භාවිතා කිරීමට සිදුවේ. ඔබ වහන්සේ කරගෙන යන සාසනික සේවා තව දුරටත් වර්ධනය වේවා. මේ අත්භවයේදීම සංසාර ගමන නැවැත්විය හැකි වේවායි පතමි. එසේ වේවා. ඒ විදිහට හැම වෙලාවෙම හැකි සංඥාව බලන්න. ඔගොල්ලෝ කොච්චර සක්මන් කරතත් ඊළඟ සත්ත පහකට ගණන් ගන්න. උන් ඕව ගණන් ගන්නෑ උන් පඩිනවා. ඔල වැලිපැදුල ලනුපැදුල දක්මන් කරත් ඒකේ හිටියත් ඕගොල්ලෝ ගණන් ගත්තට ශ්‍රී ලංකාව ගණන් ගන්නෑ. උන් භාවනා උඟක් දියුනේ. ඔයගොල්ලෝ වගේ චෝදනා පත්‍ර ලියන්නෙත් නැහැ කමඨාන් සුද්ධ කරන්නෙත් නැහැ උන්ගේ වැඩේ උන් කරගන්නවා බලන්න කක්ක කක්ක පැත්තේ එළිය තියෙන කෙල ලැජ්ජාවක් එහෙම තියනවා ඔය ජොලියට මොකක්වත් නැහැ ඕගොල්ලන් තමයි ඔක්කොම නරිවන්දන් කෝලං සේරම එනිසා මේ මංක්ස් නැත්නම් monkeys. ඔය දෙකම නිස්සනවනේ ඉන්නවා. ඒ නිසා ආදර්ශයට ගන්න උන් ටිකක් කවදාකවත් උන්ට ආතතියක්, උද්දමනයක්, රැකියාව විරහිත භාවයක්, කුල ભેදයක් මොන මගුලක්වත් නැහැ. ඒක පහු කරගෙන තමයි අපි ඇවිල්ලා තිනම තුන්ගේ ලේ තියෙනවා අපේ ඇතුලේ. ඒ නිසා නිකන් ওই සාමාන්‍ය ජොලිය ඉන්න එක නෙවෙයි. හිතව වෙන පාව මොකද ධක්මනට අපි අපි අපි පයින්නට ඉතලා කොච්චර අපිට චෝදනා කරන්නේ බෝ තවත් දහකක් චෝදනා කරලා නැහැ. ඉස්සර 30 හිටියේ දැන් 60ක් විතර ඉනවා සාන්ත හරිම කරදරයි කියලා උන් කියනවා. නෑ. එනිසා හැකි සංඥාවේ යන්න ඔය විනාඩි 45ක් කරපු සක්මන පැය පන්නලා කරත හැකි ඔය ක්‍රමයටම දිගට කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී හුස්ම රැල්ල නාස්කුහරේ වැඩි සිහින්ව ඇතුල් වේ. ප්‍රාශ්වාසයේදී හුස්ම රැල්ල නාස්විවරය පහළින් හා උඩුතලට ඉහළින් ඇති ප්‍රදේශයේ වැඩි ගලා යයි. එම අවස්ථාවේ මෙම ප්‍රදේශය මෙම ප්‍රදේශ දහඩිය බිඳු දැනි. විනාඩි 5ක් පමණ ගිය විට කොන්ද දන හිස වැලමිට වැනි ශරීර කොටස්වල අනින්නාක් වැනි වේදනාවක් දැනි. එවිට භාවනා ආරමුණ ඉවත් වී යයි. මොහොතකින් නැවත භාවනා අරමුණට පැමිණේ. සමහර අවස්ථාවලදී මුළු ශරීරේ පුරා මේ වේදනාව දැනේ. ඒ විනාඩි දෙකක් පමණ පවතී. මේ අවස්ථාවේ භාවනා අරමුණින් ඉවත්ව මෙයින් වැළකීමට උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. තෙරුවන් සරණයි. බලන්න මේ වගේ ආනාපානෙ හිටියත් කයේ දැනෙන මේ කම්පන චංචල ඉදිකටු අයින්නවා වගේ තියෙම දැනුණත් දෙකම කාය අනුපස්සනාව. දෙකම සතිය. නිසා අරමුණේ හිත පැන්නට සතිය කැඩලා නැහැ. අන්න ඒක විතර පරීක්ෂා කරලා බලන්න. අරමුණ Tamanne බලාපොරොත්තු වෙන අරමුණ නොවෙන්න පුළුවන්. නමුත් කයේ හිත තියෙනවා මේ දැනෙන දැනීම් මෙතනමයි, දැන්මයි, මමමයි. මනෝ විකාරයක් නෙවෙයි, නිින්දක් නෙවෙයි. ඒ නිසා ඒක භාවනා විදිනුවක් විදිහට සලකා ගන්න. භාවනා දියුනේ එනකොට මේ අපි අපි අපිෂ්චර්මය අමුතු sannivedana පිට කරන්න පටන් ගන්නවා. ඒක මේ කයට හිතාව බවට ලකුණක්. ඉතින් ඒක බාධාවට ගන්න බෑ. බාධාවට ගත්තොත් බාධායි. මේ කමඨාන් සුද්ධ කරන්නේ බාධා කරගන්න එපා. මේක භාවනාවේ දියුණුවක්. ඒ නිසා ඒකේ හිත තියෙනවා ඒකේ තිබිච්චයි. ආනපන තියෙනවා ආනපන තිබිච්චයි. ඒ දෙකේම තියෙනවා තිබිච්චයි. කොයි එක තිබ්බත් සතිය තියෙනවා කියන අර හැකි සංඥාව ඇති කරගත්තොත් මේවා පෙරමගට සුබ ලකුණු බවටපත් වෙයි. එහෙම නැත්නම් කරදරයක් කරගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව අතුලින් ඊතා උනන්දුවෙන් කළ හැකි භාවනාවක ආනාපාන සතිය. නමුත් මට තවමත් එම භාවනාවේ සතිපට්ඨාණයට අනුව වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව කරද්දී යම් යම් ගැටලු මතුවේ. ප්‍රථමයෙන් ඉඳිමින් සිටින විට ඉරියව්ව ගැන නිරීක්ෂණය කළ පසු හුස්ම ගැනීම හා පිටවීම ගැන නිරීක්ෂණය කරමින් දිග කොට වශයෙන් දැනීමද උදරයේ පිම්බීම් හැකිලීමද උදරයේ උරහිස පවා හුස්ම ගන්නා විට උස් පහත් වන බව නිරීක්ෂණය කරමින් භාවනා කරන විට හුස්ම සියුම් රැල්ලක් බවටපත් වී නිසල වේ. එසේ සිටින විට මම කිසි දෙයකට අවධානය යොමු කරමි. මම කියා දෙයකට අවධානය යොමු කරමි. දෙත් රූප කලාපවල ඇතිවීම නැතිවීම අත්පාවල රුධිර ධාවනයේ හා උදරයේ යම් යම් චලනවල් නිරීක්ෂණය කරමි. එවිට මට දැනෙන්නේ ශරීරය තුල ක්‍රියාකාරී වන රූප කලාපවල ශනික ශනික වෙනස් වීමේ එහිදී අනාත්ම ලක්ෂණය පැහැදිලි වේ. හෘදය වෙත අවධානයෙන් සිටින විට එයද එසේ ක්‍රියාකාරී වන බව පෙනේ. නමුත් මට තිබෙන ගැටලුව මිසේ සිටිමින්ම එහි ඇතුළත අනාත්ම ලක්ෂණය බලනවාද? ඒ අරමුණින් බැහැරව නැවත ආස්වාස ප්‍රාස්වාසය කරමින් එම හුස්ම රැලිවල දැනෙන වේදනාව ගැන බලනවාද? වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කරන්නේ කෙසේද යන්න පැහැදිලි කර දෙනෙමින්ද පටිනිස්සග්ගානුපස්සනාව පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමි සික්කති යන අවසානය අවබෝධ කරගන්නා පිළිවෙල පැහැදිලි කර දෙනමින් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර තව තවත් අපවැනි අසරයන් අසරණයන් සසර දුකින් මුදවා ගැනීමට ඔබ වහන්සේ කරගෙන යන මේ උදාර කටයුත්ත තව තවත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සුවය ලැබේවා මේකෙදී සෑහෙන පටලවාගෙන තියෙනවා මේ එක එක දේවල් බලන්න කියලා. අනාත්ම වශයෙන් බලනවා, හෘදේ වස්තු බලනවා. බලන්න එපා. පේන දේ කියන්න. එච්චරයි මේ තරම්ම සරල දෙයක් මේ ඉල්ලන්නේ. තමන්න පේන දේ වාර්තා කරනවා මිසක් මේ අනිත්‍ය බලනවා, චිත්තානුපසනාව බලනවා, ධම්මානුපසනාව බලනවා කිව්වහම මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ. සබ්බිපසනා කියන්නේ මොන්නම දැනුමක්වත් නැති කෙනාට මම හිතන්නේ ලේසි. මොකද පේන දේ කියන්න කියලා කිව්වහම මට අරක පේන්නේ නැහැ කියනවා මේක පේන්නේ නැහැ කියනවා ඉතින් කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ? මූලික උපදේශ වලට ආයෙසරයක් අහුම්කම් දෙන්න හෙට විතර වෙනකොට කොතනකවත් කියලා තියනවද කියලා ওই බරපතල ප්‍රශ්න එකක්වත් අපි කරන්න දැන චීනට මේක සරල කරලා තිබුණත් වැඩිය මූණට ඉදිරිපත් වෙන ඍජු භාවයක් ඇති කරලා දෙන්න හදනකොට gedirin genawa මොනවදෝ මුරුක්කු වගේ වචන ටිකක් තියාගෙන ඉතින් ඒව හපහපා ඉන්නවා ඉතින් ඊට පස්සේ කියනවා දත් ගෙවෙනවයි කියලා, දත් කూరు කරනවයි කියලා, ඊරි වැටෙනවයි කියලා. ඊරි වැටෙනවා ඔහම ගියාම. ඒ නිසා කරුණාකල වார்த்தාවට පේන දේ ඉදිරියට කරන්න. එතකොට වැලෙන පැත්තට මැස ගැහුවගේ ලස්සනට භාවනාව යනවා. ඉතින් ඒ නිසා මේ සබාවකට මේ කියවන එක හොඳයි. මොකද ඔතන මේ ඔලියන එක විතර නෙමෙයි බර ගානක් ඉන්නේ. gedara යනකොට කායනුපසනාව විතරක් නෙමෙයි වේදනානුපසනාවත් අරගෙන ගිහලා කට්ටියට පෙන්වන්න තියෙනවනේ. චිත්තානුපසනාවත් ගින්න වෙන්නන්න පුළුවන්. පටිසෙන්සක් ගනුපසනාවත් පෙන්වන්න පුළුවන්. අම්මා වැඩේ හරි. ගෙදර පිරිසුන තේිනවා දැන් පිස්සු ඩබල් කියලා. යනකොට හිටු මනසා නෙවෙයි නෙමෙයි. ඉන්දියාප් ඇමරිකන්න වගේ එහෙට අඹරනවා මෙහෙට අඹරනවා මුරුක්කු වගේ. අනේ කරුණා කරලා පේන දේ ලියන්න. මේ ඔක්කොටම මම මේ කියන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. තේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව විනාඩි 45ක් පමණ සක්මණෙන් පසු පරියංකයට යොමු වෙමි. පට්ටලව හිඳගෙන ඉරියව්ව පරික්ෂා කළෙමි. හුස්ම රැල්ල දැනුණු බැවින් ඒට හිත යෙදෙවෙමි. ආස්වාසයේ දැනුනි ඉහළට ඇදෙන වේගවත් ලෙසත් නාස්පුඩු පිම්බෙන ලෙසින්ය. ප්‍රාස්වාසයේ වඩා වේගවත්ව පීඩනයක් සහිතව ඇදී ගියේය. මෙසේ හුස්ම රැලි කීපයක් මෙනෙහි කර මා ඉන්නා ඉරියව්වට හිත යෙදෙවෙමි. හුස්ම රැල්ල දිගටම මෙනෙහි කිරීමේදී මා සිතට ආතතියක් ඇති වෙන බැවින් කල්යාණ මිත්‍රයන් වහන්සේගේ උපදේශ අනුව එසේ කිරීමට මා පසුගිය මාසය තුල පුරුදු වී සිටිමි. ක්‍රමයෙන් කය සහ සිත සංසුන් වී හුදකලා තත්වයකට පත්වීම පත්වීමට සමත් උනේමි. මුල් කාලයේදී කය විවේක කාය විවේකයක් සමග දැනුණු ධාතුන්ගේ ක්‍රියා මට දැන් පරියංකවලදී එතරම් දැනෙන්නේ නැත. සිත ඊතා හුදකලාවී නිශ්චලව සිටිනා බවක් දැනේ. සිතුවිලි අල්පය. මිසේ පැයකුත් මිනිත්තු 20ක් පමණ අද උදේ පරියංකේ රැඳී සිටීමට හැකියවීම මා සිතට සතුටක් ගෙන දෙයි. ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මා පසුගිය අවුරුද්දේ මාර්තු මාසයේ සිට සතිය පිහිටුවීමට নিরතුරුව වැඩදැරමි. භාවනා වැඩමුළු තුනකට පමණ සහභාගී වී සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇත. පසුගිය මාසයේ පමණ සිට පරියංක භාවනාවේදී බොහෝ විට ඉරියව්ව අරමුණු කරගෙන සමහර අවස්ථාවල සිටින විට සිතට ආතතියක් ඇතිවීම නිසා සතිය පීටුවීමට බාධාවක් වී තිබේ. කය ඊතා නිසුල්මනී තබාගත හැකි නමුත් සිත විවේක වන්නේ නැති බවක් හැඟේ. මා සෑම විටම පරයන්කයට ඉඳගන්නේ අඩුම වශයෙන් පැය භාගයක් පමණ සක්මණින් පසුවයි. මා පංචශීලයේ අදිෂ්ඨාන කර සිටිමි. එය නිතර පිරික්සා බලන්නෙමි. කරුණාවෙන් උපදෙස් ලබා දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව මෙන්ම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මාර්ගඵල නිවන් අවබෝධ වේවායි පතමි. කය තියාගෙන ඉන්නකොට නිෂ්කලංක වෙන එකත් හොඳයි. නමුත් ආනාපාන කරනකොට එන ආතතිය අපේක්ෂා කරගෙන යන්න ආතතිය අරමුණු කරන්න. ආනාපානදි කියනකොට ආතතිය නේ වගේ වරින් වර හිත එක පැත්තක සංසුගින ගතිය අර පැත්තේ කඩාගෙන නිකන් ඉල්ලමක් හරගෙන යනවා වගේ හරන ගතිය දෙක සමතුලිත වෙනකොට තමයි විපස්සනා වැඩෙන්නේ. ඒ නිසා ආනාපාන සතිය පුළුවන් හිතන වෙලාවක චිත්ත ශක්තිය තියෙන වෙලාවක අදිෂ්ඨාන ශක්තිය තියෙන වෙලාවේ ඒ ආතතියට සාදර වෙන්න ආතතිය මොකද්ද කියලා බලන්න. එතකොට දෙපැත්තෙම මේ සමබර වීමක් ඇති වෙනවා. දැන් මේකේ පොඩි බීතිකාවක් එක්ක යන්නේ. ඒක නිසා අර අරකට අමෝරාවෙන් යන්න එපා. හිත දහිතමත් වෙච්ච වෙලාවක ආනපානේ බලලා ඒ ඉන ආතතියට සාදර වෙලා ආන ආතතිය කියන්නේ මොකද්ද කියලා ආනපාන කියන්නේ රූප ධර්මයක් ආතතිය කියන්නේ අරූප ධර්මයක් ඒකට හිත මෝරපු වෙලා එකත් කරලා බලන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. අද දින උදේ සක්මන් භාවනාවේදී නිරීක්ෂණය කළ දෙය ඔබ වහන්සේගේ උපදේශපතා මෙසේ ඉදිරිපත් කරමි. මළුව ග්‍රහණය කර ගැනීමට මුලදී අරමුණකින් තොරව කීප විටක් ඇවිද්දෙමි. ඉන්පසු වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් ඇවිද්දෙමි. මිහිදී වම් පාදයේ දකුණට වඩා අක්‍රිය බවත්, ඇදී එන බවත් දැනුනි. එසේම වම් පාදයට බර දැරීමේ ශක්තිය අඩු නිසා දකුණු පාදයේ ඉක්මනින්ම බිම තැබීමට වෙන බවක් දැනුනි. වැලි මළුවේ සීතල උණුසුම සුමුදු සහ ගොරෝසු බව පාදයට සාපේක්ෂව නිරීක්ෂණය කරමි. සිතවිලි යම් තරමකට දැනුණු නමුත් ඒවා කලින්ම හඳුනාගෙන නැවත අරමුණට හිත ගැනීමට හැකි විය. નિરાයාසයෙන්ම වම දකුණ වශයෙන් මෙනෙහි කිරීම නතර වී ඒ ගැන දැනුම පමණක් ඉතිරි විය. ක්‍රමයෙන් සතිය දියුණු වී පාදවල ක්‍රියාවට පමණ ක්‍රියාව පමණක් දැනුනි. පාදවල දැනුණු බර සැහැල්ලු වී పూర్ව වක්‍රාකාරව පාද පුළුන් ගොඩක් උඩ ගමන් කරනවා මෙන් දැනුනි. මේ తත්වයේ තරමක් වේලා පැවති අතර ඉන්පසු වම් පාදයේ පමණක් ඔරලෝසු බට්ටෙක් මෙන් දෙපසට වැනෙන බව දැනුනි. සක්මණේ ඇතිවුණු මේ විපරිණාමයේ දෙස බලා හිඳීමේදී ඇඟ කිලිපොලා යන ගතියක්ද දැනුනි. සිත ඊතා නිශ්චලව තිබුණි. තෙරුවන් සරණයි. කො මේ විදිහට දිගට කරන්න ඕනේ. දිගට කරනකොට හොඳ පట్టල වෙලා ඒතර මණ්ඩි මිදිලා මේකට හිත මේක ආහාර කරගන්න හැටි දන්නවා නිසා ක්‍රමය හොඳයි. අත්දැකීමේ මධිකම තියෙන දිගට කරන එක තමයි උත්තරේ. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න හයක් තියෙන ඉදිරිපත් කරන්න. යම් බලමු. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. මේ දෙවන නීවාසික භාවනා වැඩමුළුවයි. ඊයේ දවල් කාලය තුලදී මා ආනාපාන සතියේ යෙදී සිටියේදී වරින් වර සිත විසිරී ඉවතට ගිය බව මට දැනින. නැවත ආපසු ආස්වාස ප්‍රස්වාසයේ වෙත ගෙනාවෙමි. එසේ සිටියේදී මද වේලාවකින් ශරීරයේ පැත්තකට ඇලවෙන අන්දම දැනීමත් සමග නැවත කඳ කෙලින් කරගෙන ආනාපාන සතිය පටන්ගත් නමුත් සිත විසිරීම වරින් වර සිදුවිය. නැවත අරමුණට ගෙන ඒම ශරීරයේ ඇලවීම දිගටම සිදු බැවින් චිත්ත ඒකාග්‍රතාවය බිඳී ගියේ. සවස 7:30ට පමණ නැවත පරයන්කයට වාඩි වීමි. සුපුරුදු ලෙස ආනාපාන සතිය පටන් ගත්ෙමි. මෙතෙක් මාහට දැනී තිබුණේ වරහන් ඇතුලේ මනසට ඉහළ සිට බලන විට පහළින් හා දුරින් දැනුණු ශ්වසන ක්‍රියාවලියකි. හදිසියේම ආස්වාස ප්‍රාස්වාසය මට ඉදිරියෙන් ළඟින් සහ ඉහළින් ඇතිවන්නා වැනි හැඟීමක් මනසට දැනුනි. මම එදෙස බලා සිටියෙමි. ප්‍රභාත් ප්‍රභාවත් හා සතුට හා සතුටක් වැනි හැඟීමකින් එදෙස බලා සිටියෙමි. දනනවා පාද හරස් කර ඉඳ ගැනීමේ අපහසුාවක් ඇති මා මේ අවස්ථාවේ සිටියේ එරමිනිය ගොතාගෙන. නමුත් කිසිම වේදනාවක් නොදෙනුනි. මගේ ශරීරයේ ඇති බවක් හෝ හේතු වී සිටි බිත්තිය හෝ වේදනාගෙන දුන් කොන්ද හෝ මට නොදැනුනි. මිසේ සිටියේදී පාදයේ බර බවත් දැනි ඒකාග්‍රතාවයේ සිත බිඳුනි. මම දෙනෙත් හැර දෙපා දිගු කෙලිමි. වේලාව බැලුව විට 7:30ට පරියංකයට 7:30ට වරහන් ඇතුලේ තියෙන පරියංකයට වාඩි වුනි. මම අට වී ඇති බව දිටිමි. පය භාගයක් පමණ මෙසේ සිට ඇත. මේ ගැන පහදා දුන මැනවි. ඔබ වහන්සේට ප්‍රඥාවේ උපරිමය ලැබී ශාන්ත සුවයටපත් වේවා. ඉතින් පහදලා දෙන්න දෙයක් නෑ. වෙච්ච දේ Tamanට පැහැදිලි නම් මේ වගේ තමයි භාවනෝයිටයෙන් කිසිම දෙයක් කාටවත් අලුතෙන් ලැබෙන්නේ නෑ. ඒ වගේ හම්බෙච්ච වෙලාවයි කරගන්න වේදනාව ආවනම් ඒ වේදනාව අරමුණු කරගෙන වේදනාව නිමිටි කරගෙන සතිය පවත්තන. එනිසා ඔය එනේන දේ මල්ල ලියලියා බලන්න ගියොත් එහෙම ගමනක් යන්න හම්බ වෙයි. ඒක නිසා කලදුටු කල වලහිගම් කියලා දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ඕන තරම් භාවනාදී ලැබෙන සාමාන්‍ය දේවල්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. උදරයේ සහ ඊට ඉහළ කොටසේ පිම්බීම හැකිලිම තුලින් ආස්වාස ප්‍රාස්වාසය වෙන්කර හඳුනා ගතිමි. ආස්වාසයේදී නාසිකාග්‍රයේ ගැටෙන ස්ථානයේ පැහැදිලිව දැනේ. ප්‍රස්වාසයේදී තවම පැහැදිලි නැත. විනාඩි 5ක් පමණ නාසිකාග්‍රයේ සිහිය පවත්වාගත හැක. සමහර විට සිහිය අතීතයටත් අනාගතයටත් ගමන් කරන බව දැනගතිමි. එවිට වර්තමානයේට සිහිය ගෙනීමට සමත් වීමි. ටික වේලාවක් භාවනා කරන විට ශරීරයේ පොළොවට සම්බන්ධ වන ස්ථානවලින් වේදනා දැනේ. විශේෂයෙන් පාදයන්ගෙන් හා කොන්ද ප්‍රදේශයෙන්. සක්මන් භාවනාව පාදයක් පොළවට ගැටෙන විට දැනෙන වේදනාවෙන් මම දකුණ වශයෙන් පියවර වෙන්කර හඳුනා ගතිමි. පාදයක් පොළවට ගැටෙන විට තද ගතියක් දැනේ. වැලි පොළවේ සක්මන් කරන විට කරන විට විටක උණුසුම් පාද පතුලට දැනේ. පියවර 20ක් පමණ එක දිගට සිහියෙන් සක්මන් කළ හැක. වම් පාදයේ කලවා ප්‍රදේශයෙන් වේදනාවක් දැනේ. එක දිගට සක්මන් කරන විට සමහර වෙලාවට ඉදිරියෙන් පෙනෙන පොළව මදක් ඉසි පෙනෙන්නාක් මෙන් දර්ශනය වේ. නමුත් එය සක්මනට බාධාවක් නොවේ. පර්යංකයට වඩා සක්මනට ප්‍රියතාවයක් දක්වයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි. තෙරුවන් සරණයි. ඔව් මේ කියන්නේ පොට පෑදීගෙන එනවා මේ විදිහටම කාලසටහන දිගට කරන්න. එතකොට දවසින් දවස දවසින් දවස මේකේ එක විදිහක ගැම්මක් වර්ධනයක් වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. ලනුපැදුර මත සක්මන් කිරීමේදී පාදයේ තබන විට එහි ගොරෝසු බව හොඳින් දැනිනි. පාදයේ එසවීමේදී සැහැල්ලුවකුත්, ගෙන යාමේදී වාතයෙන් සිසිලසත් හොඳින් දැනුනි. නැවත පාදය ලනුපැදුරේ තබන විට ගොරෝසු බව ප්‍රකට විය. මෙසේ බොහෝ වේලාවක් සතියෙන් කළ හැකිය. හැකි විය විනාඩි 20ක් පමණ. අවට ශබ්ද ඇසුණාද ඇසෙන බව පමණක් මෙනෙහි කළෙමි. වැලිමලුවේ සක්මන් කරන විට වැලි කැටිවල රළු සියුම් බව පාදයට මනාව ප්‍රකට විය. පාදයේ සවීමේදී සැහැල්ලු බවකොත්, ගෙන යාමේදී සිසිලකොත් දැනුනි. පාදයේ තැබීමේදී සමහර විටදී සිසිලකොත්, සමහර විටදී උණුසුමකොත් දැනින. වරහන් අතුළු වැලිමලුවේදී තව දුරටත් වැඩි දියුණු කර ගැනීමට සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය හා නිවන් සුව පතමි. දකින්න නැත්නම් වැටෙන නැත්නම් අත්විදින දේවල් වාර්තා කරන්න කරන්න කරන්න කරන්න ගැම්මක් එනවා. පැන්ත ලකුල් කරනවා වගේ ඒ නිසා හැමදාම භාවනාදී අහුල ගන්න පුළුවන් තරම් උණුසුම සිසිලස කම්පන චංචල සීතල ඔක්කොම අහුල ගන්න පුළුවන් තරම් ඒ අවශ්‍ය තැනට වාර්තා කරනකොට ඒකම ධෛර්යයක් වෙනවා අහන කෙනාට සන්තෝෂයි ලියන කෙනාට සන්තෝෂයි ඒ නිසා මේ ක්‍රමෙමයි තව වැඩි විස්තර අහුලා ගැනීමට අහුලාගත්ත විස්තර වார்த்தාවට ඇති කර ඇතුළත් කිරීමට උනන්දු වෙන්න කියලා තමයි කියන්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී ආස්වාස් ප්‍රස්වාසය ගැන මෙනෙහි කරමින් සිටියෙමි. ඉන්පසු කාම විතක්ක නිරෝධ වන අයුරු දැනුණු නිසා හුස්ම ඉහළ පහළ යන ආකාරය ගැන නිරීක්ෂණය කළෙමි. ආස්වාසය ආරම්භ වී නැති නැතිවන ආකාරයත් ඒ සමගම ඇතිවන ප්‍රස්වාසය ආරම්භ වන ආකාරයත් ඒ නැති වී යන අන්තිම මොහොතේ ප්‍රස්වාසයේ සියුම් තැනක් නිරීක්ෂණය කළෙමි. ඉන්පසු ශරීරයේම නොදෙනී යන ස්වභාවයක් මනසට පුදුමාකාර සැහැල්ලුවකුත් වරහන් ඇතුලේ පාවී යන ස්වභාවයක් මෙන් දැනුණා මුළු ශරීරෙම නොදෙනී ගියා. පසුව මනසට දැනුණු සුවයෙන් මිදී ශරීරයට දැනුණු සුවය ගැන පමණක් දැනගනිමින් ආස්වාස ප්‍රස්වාසය ගැන සිත පිහිටුවා සිටීමි. ඉන්පසු කයට දැනුණු සුවයද අනිත්‍යයි සිතමින් එයින්ද මිදී එකතැන් වූ සිතින් යුතුව සිටින්. ඒ සමගම ඇති වුණු ශබ්දයක් නිසා කිසිම ශබ්දයක් දැන නොගත් නිමි සිතනවා සමගම කන් දෙකින් ඇරඹුණු යම් ධාරාවක් වැනි දෙයක් හිස වටා ඇති වී නලයක් දිගේ පහළට යන අයුරින් ගොස් යම් වචනේ පැහැදිලි නෑ නිල් පාට තැනක නතර වූ අයුරු පෙනුනි. ඉන්පසු මනස විශාල අවකාශයක් තුල සිටින අයුරුත් මුළු ශරීරයම ඊටාම කුඩා වී භාවනා ඉරියව්වේ තබාගත් අත්පමණක් සිතින් දුටු වෙමි. මේ සියල්ල සිදුවන විට මා පිය විසිහියෙන්ම සිටි අතර ඒ අවස්ථාවක් තුල කිසිම බාහිර අරමුණක් නොමැති මනසින් දුටු අවකාශයක් බඳු තැනක තන දකිමින් සිටියෙමි. ඒ වන විට හුස්ම ගැනීම සම්පූර්ණයෙන් නොදැනුණු නිසා සතිය නැති වෙයි හිතලා නැවත ආස්වාස ප්‍රාස්වාසය ගැන නිරීක්ෂණය කළා. ඒත් අර දැනුණු ස්වභාවය ගැන ඇති වූ බිය නිසා යලිත් හුස්ම ගැන සිතද්දී එය නැතිව ගියා. ගරු ස්වාමින් වහන්සේ මට මේ ඇති වූ දෙය සත්‍යක්ම වන අතර කයට දැනුණු සුවයෙන් මිදී සිත එකඟ වූ අයුරු පමණක් නිරීක්ෂණයේ යෙදීම යම් අවබෝධයක් ඇතත් ඉන්හිහාට ඇති වූ දෙය ගැන නොදන්නෙමි. මායින් මදක් බිය වූයෙමි. මාහට අනුකම්පා කර මේ පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස මේ උතුම් ධාර්මික මෙහෙය උපකාරී වේවා. මේකදී හරියටම නිකන් ඇඟිල්ලෙන් අල්ලලා කියනා වගේ මේටත් වඩා ප්‍රස්වාසයේ ගෙවෙන තැන තවත් පොඩ්ඩක් ඉස්සරහට ගියොත් බය තියෙද්දි උනත් ওই ගමන ඉස්සරහට යනවා. ඒ නිසා මේ කරපු විදිහට ගෙවන් වෙද්දී හුස්ම රැල්ල එක හුස්මක හරි ඒ කියන්නේ එක ප්‍රස්වාසයක හරි මේකට වැඩි කෙලවරට යනකම් මම බලනවා කියලා යන්න. එතකොට මේ බලන චිත්තක්ෂණයක් යන චිත්තක්ෂණය චිත්තක්ෂණය පාස ওই කයේ සහ හිතේ සෑහළු ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. බය තියෙනවා ටිකක්. පහු වෙනකොට මේ තමන් උපයා ගන්න දෙයක් නිසා ඒකත් නැතිලා යනවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේගේ දෙපා නැමද අවසර පතමි. භාවනාවට නවකක වූ මාගේ පළමු දිනේ ඊයේ නිමා විය. පරයන්ක භාවනාවට වාඩි වූ මම මැස්සෙක්ගෙන් මහත් කරදරයක් ඇති විය. net එකක් භාවිතා කළද පාද වේදනාව නිසා පරයන්ක භාවනාවේ යෙදීමට නොහැකි විය. ඉන්පසු සක්මන් භාවනාවේ නිරත වූ අතර පියවර පහක් පමණ යන විට ඊතා උසක සිට පහතට ඇද වැටෙන පෙරලෙන ගතියක් දැනින. එම පැනයට තව තව වීරිය වඩන ලෙස ඔබ වහන්සේ ඊයේ උපදෙස් ලබා දුනිමි. ඊයේ සමූහ පරියංක භාවනාවේදී හිඳගෙන සිටීම සිහි තබාගෙන හුස්ම ගැනීම පිට කිරීම මෙනෙහි කළෙමි. හුස්ම ගැනීමේදී සිසිලසකින් ආරම්භ වී තද තෙරපුමක් දක්වා ගොස් උණුසුමකින් එය නිම වී දැනුණු උණුසුම තෙරපුම සැහැල්ලු වී නැවත සිසිලසකින් නිමා වීම දැනින. මෙහි ටික වේලාවක් සිටින විට ඉදිරියේ විශාල නිල් පාට ආලෝක බුලිමැවි ඈතට යන බවක් දැනින. එය ඊතා චමත්කාරය. ටික වේලාවක් යන විට නොදෙනුවත්වම කඳුළු ඒමක් සිදුවිය. තෙත් ගතිය දැනෙන විට දැස් විවර වී ආරම්භක අවස්ථාවට පැමිණීමට සිදුවිය. මෙය කීපවරක් කිරීමේදී හිඳගෙන සිටින ඉරියව්වේම මාදේම ආලෝකයේ ඇදී යන දෙසට ඇදී යන බව දැනින. ඊටමත් චමත්කාර පරිසර දැකීමට හැකියවත් කඳුළු ඒම නිසා ආරම්භක අවස්ථාවට ඇද වැටින. මම පරියංක භාවනාවේ ඉදිරියට යාමට අපහසු මන්දයි කරුණාවෙන් සමාවෙන්න මට පරයන්ක භාවනාවේ ඉදිරියට යාමට අපහසු මන්දයි කරුණාවෙන් පහදා දෙනමින් අයදිමි. දුදුරු කතරින් අපවත් ඊතර වීමට වෙර වීරිය දරන ඔබ වහන්සේගේ පැතුම් සඵල වේවායි දෙපා නැමෙද ප්‍රාර්ථනා කරමි. අද දින උදේවරුව භාවනා කටයුතු සඳහා ඉහළ මළුවට ගියෙමි. පරියංක භාවනාවේ නිරත වීම අපහසු බැවින් දැස් ඇර සිටියෙමි. එහි ඇති ඇට සැකිල්ලට නිත සිත යොමු විය. මට දේවන්නක් ඇති බවත් මගේ පියාට හා පියාගේ පියාටත් පියාගේ සහෝදර පිරිසටත් එවන්නට සැකිලි තිබී ඇද අද සොයාගත නොහැකි පරිදි විනාශ වී ඇති අයුරුත් මෙනෙහි විය. මට පෙර භවවලත් තිබී ඇති ඇට සැකිලිහා අද ඇති ඇට සැකිල්ලත් මතුවට ඇති භවවල ඇති වූහොත් එම ඇට සැකිලිද මෙවන් දිනයක් උදාවන බවත් මෙනෙහි විය. හරයක් නැමැති ගමනක් යයි මෙනෙහි විය. පරියංකයෙන් මිදී ලනුපැදුරේ සක්මනට යොමු විය. ඊතා සිමින් ගමන් කළෙමි. අමුතුම මානසික සතුටක් දැනිනි. වැලිමලුවේ සක්මන් කරන විට මුලදී රළු වැලි පයට දැනුණු අතර ක්‍රමයෙන් එම ගතිය ඊතා සියුම් බවක් දැනුනි. කාලයේ ගතවීම මනසට නොදැනිනි. යා යුතු ගමන් මඟ නොවැටහි. පහදා දෙන මේ ඔබ වහන්සේගෙන් අයදි සිටිමි. ඔබ වහන්සේට බුදු සරණ වේවා. එච්ච මේකට තමයි දියුණු වෙනවයි කියලා කියන්නේ. ඒකට ඉතින් Taman කියනවනම් දියුණුවක් නැහැ කියලා මම මොකද කරන්නේ? බොලේ ඉතින් මම මොකද කරන්නේ? මේට වැඩි ඉල්ලලා දෙන්න දෙයක් නැහැ. ඕක තමයි. ඕක දිගට කරන්න පුළුවන් නම් ගොයිය ගොඩ. ඔය කරදර නිසා ඕක මග ඇතිරොත් ඉතින් අපි දෙන්නම ඉවරයි. ඒ නිසා ඕක තමයි භාවනායේ දියුණුව කියලා කියන්නේ. ඒ නිසා ඔයින් ප්‍රමාණවත් වෙලා ඒ කියන්නේ ඔයිටදී මහා ලොකු අතු අල්ලන්න යන්න එපා. ඕක කරගෙන යන් කරගෙන යනකොට ওই වார்த்தාවල අතේ තියාගෙන ඉන්න. එතකොට තමයි තේරෙයි ඉස්සරහට මේ වගේ කන පින්දම් ගන්න නැතුව මැස්සෙක් ආවට කැස්සක් ආවට නිල කඳුලක් ආවට අඬන්න නැති දවසක් ආපු දවසේ දාපු මැස්සටත් ස්තුති කරාවේ ඇට සැකිල්ලට වගේ. සයන්හස ඊළඟට තියෙන ඊයේ දේශනාව සම්බන්ධ ප්‍රශ්නය. ගරුතර පින්වත් ස්වාමින් වහන්සේ මෙන්න ගැටලු ඊයේ ධර්මදේශනයේට අදාළවයි. ඡන්දය, ඡන්දය සහ ලෝභය, තණ්හාව යන චෛතසිකයන් අතර වෙනස පහදා දෙන්න. උදාහරණයක් ලෙස කුසල ඡන්දය තණ්හාවෙන් හෝ ලෝභයෙන් වෙනස් වන්නේ කෙසේද? තෙරුවන් සරණයි. දැන් අපි ඒක ධර්ම දේශනාවට ඉදිරි කරමු. ඒකට ධර්ම දේශනාවට ඒක සාකච්ඡා කරනවා. අපිට තියෙන විනාඩි 35ක විතර කාලයක් වගේ දැන් තක්මන් භාවනාව සඳහා ඒ විනාඩි 35 කාලෙන් පස්සේ අපි නැවත මෙතන එකතු වෙනවා පරියංග භාවනාවකට අවසාන ප්‍රශ්නෙට අපි ධර්ම දේශනාදී සාකච්ඡාවට ලක් කරමු. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.